කින්වත් මර්මින් සමරකෝන් මහත්මයා මට ආරාධනා කළ නොගැඹුරු දහම් කඩයක් අහන්න ලැබේවා කියලා. බුද්ධ ධර්මයේ ස්වභාවයෙන් ගැඹුරුයි. එසේ නමුත් ඒ දහම් පද විවරණය කිරීමේදී නොගැඹුරුව තේරුම් ගැනීමට පුළුවන් වෙයි. මේ මාතෘකා කළ ගාථාවේ තේරුම සද්ධෝ සද්ධා සම්පන්න වූද සීලයෙන් සම්පන්නෝ සීලයෙන් සම්පන්න වූද යසෝ කල්යාණ මිත්‍ර පිරිසක් නැත්තා වූද භෝග සමර්පිතෝ දානමේ කුසල් කිරීමට භෝග සම්පත් නැත්තා වූද යමතේ නම් යම් යම් පදේසං වදති යම් යම් ප්‍රදේශයකට යනවා නම් සත්ත්ව සත්ත්වයේ පූජිතෝ ඒ ඒ තැනල පූජා සත්කාර ලබන්නේ වෙයි. මේකයි ගාථාවේ කෙටි තේරුම. ශ්‍රද්ධාවන්ත වූද, සීලවන්ත වූද, කල්යාණ මිත්‍ර පිරිවරක් ඇත්තා වූද, භෝග සම්පත් ඇත්තා වූද කෙනෙක් යම් යම් ප්‍රදේශයකට යනවා නම් ඒ ඒ තැන පුද සත්කාර ලබන්නේ වෙනවා. මේ දේශනය පැවැත්මේ විශේෂ හේතුවක් නිමිති කරගෙනයි. අපේ බුදු සසුනේ සිටියා භානාන්තරලාභී සිවණ පිරිසක්. භානාන්තර ලැබූ භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක මහතුරු, උපාසිකා මවරු හිටියා. එන් එක්කෙනෙක් ඉන්නවා මත්ස්‍යකාසන්ද නගරයේ ක්ෂේත්‍ර ගෘහපතිතුමා. භානාන්තර ලබාගත් කෙනෙක්. මේ ක්ෂේත්‍ර ගෘහපතිතුමා කල්ප ලක්ෂයක ඉඳන් මේ කාණාන්තරේ පතාගෙන ආපු කෙනෙක්. කල්ප ලක්ෂයකට ඉස්සර පදුමුත්තර බුද්ධ ශාසන කාලේ කංශවතී රාජධානියේ සිටුවරේ. ඒ කාලේ මිනිස්යාගේ පරමාශ අවුරුදු ලක්ෂයයි. බොහෝම ශාස්ත්‍රීක වාසනාවන්ත පුණ්‍යවන්ත කාලයක්. නිරෝග කිසිවක් නැහැ. කලකෝලාල කිසිවක් නැහැ. ප්‍රාණඝාත ආදී කිසිවක් නැහැ. බොහෝම ධාර්මිෂ්ඨ කාල පරිච්ඡේදයක් මේ සිටුවරයා දිවමතුරා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන නිතර නිතරමින් යමින් බණ අහමින් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව බොහෝ කුසල රැස් කරගෙන සිටිය. එක දවසක් දකින්න ලැබුණ ඒ බුදු සසුනේ තරා දායක කෙනෙකුට උපාසක මහත්යෙකුට තනතුරක් දෙනවා ධර්ම කතිකයන්ගෙන් අග්‍රස්ථානය. ධර්ම කතිකයන්ගෙන් අග්‍රස්ථානය දෙනවා දැක්කා. ඒ සිටුවරයටත් කල්පනා වුණා සාදු සාදු කොච්චර වාසනාවක්ද බුදු මුවකින් මේ වගේ තනතුරක් ලැබීම. අනික ධර්ම කටුකට්ටිය ලැබීම කොච්චර වටිනවද? මමත් මේක ප්‍රාර්ථනා කරන්න ඕනේ කියලා එදා සිට දින 7ක් හේලියෙකම දානෙට ආරාධනා කළා. බුදුපාමොක් ලක්ෂයක් සංඝයා. ඉතින් මේ අද්දාස පුරාම බොහෝම ප්‍රණීතව බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ සිව්පසයෙන් උපස්ථාන කරලා හත්වෙනි දාසේ බුදුපාමුල වැඳගෙන ප්‍රාර්ථනාව කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අද්දාස පුනා මා සිදු කර කුසලය මට දෙව්ලෝ යන්න දෙම නෙමෙයි සාක්ෂිත රජ වෙන්නක් නෙමෙයි බඹලෝ යන්නක් නෙමෙයි දින 7කට පෙර මේ හිමතුරා බුදුසසුනේ උපාසක මහත්මියෙකුට ධර්ම කතිකත්වයෙන් අග්‍රස්ථානයේ පිරිනැමුවම දැක්කා. ඒසා ස්වාමීන් මටත් මේ කළ කුසල් දෙලේ මතු අනාගතයේ බුදු සසුනකදී ධර්ම කතිකත්වයෙන් අග්‍රව උපාසකත්වයෙන් යුතුව මඟඵල නිවන් සුව සාදා ගැනීමට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කළා. අන්න සිතේ බලවත් ඡන්දය, බලවත් වීරිය, බලවත් චිත්තය, බලවත් විමර්ශාව පහළ වුණා එතෙන්දී. දිවමතුරා බුදුරජාණන් වහන්සේද අනාගතයේ දක්නා නුවණින් අනාගත ඥානයෙන් දැක වචනයක් දේශනා කළා. ඒකට කියනවා නියත විවරණය කියලා. ස්ථීර වශයෙන්ම කල්ප ලක්ෂයක් ගිය තැන මහා භාද්‍ර කල්පයේ සතරවෙනි බුද්ධාන්තරයේ වන ගෞතම බුද්ධ ශාසනයෙහිදී චිත්‍ර ගෘහපති නමින් ඉපද මේ ධර්ම සත්‍යකත්වයෙන් අග්‍රව නිවන් දකින්නවා කියන අනාගත වාක්‍යය දේශනා කළා. එයින් මේ සිටුවරයාගේ තවත් දිරිමත් වුණා. දැන් නියත වුණානේ. කල්ප ලක්ෂය කියන එක බොහෝම කෙටි කාලයක් කියලා හිතාගත්තා. ඒ කල්පයේ කියන එක සුළුකටු කෙටි කාලයක් එහෙම නෙමෙයි. ඒ ගැනත් අපි තේරුම් ගන්නට ඕනේ. මේ මෙතුණ අවුරුදු ලක්ෂය පුරාම බොහෝම උසස් සම්දෙමින් දාන, සීල, භාවනා ධර්ම ශ්‍රවණ ධර්ම දේශනා එවාගේම අපචාන මෙය්‍යාවච්ච ප්‍රතිදාන ප්‍රත්‍යානුමෝදනාදී හැම කුසලයක්ම කරගත්තා. දස පුණ්‍ය ක්‍රියාව දස කුසල කර්ම ප්‍රත්‍යය සතර සංග්‍රහ වස්තුව දස පාරමිතාව සතර බඹ විහරණය සමත භාවනා විපස්සනා භාවනා කරණීය ධර්ම මහා මංගල ධර්ම ඔක්කොම අනුගමනය කළා. සෑම බුද්ධ ශාසනයක ප්‍රතිපත්ති මාර්ගයේ එකයිනේ එනිසා බෝධිපාක් ධර්ම 37 වැඩෙන හැටියට බොහෝ කුසල් පාරමී පුරා ගත්තා. මෙතුමා භවයෙන් භවයට සුගති ලෝකෝලම පරිසරමින් අර තමාගේ හිතේ පහළ වූ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා ධර්මතා හතර අනුව උපනුපන්තන ධර්ම කටුකයක් වෙන්න සුදුසු වෙන පින්කම් කරගෙනම ආවා. දෙරවිසු ආත්මය නොදක්නේ නමුත් තමන්ගේ හිතේ තියෙන උපනිශ්‍රේ කියලා ධර්ම ශක්තියක් ඒ කියන්නේ පෙර පුරුද්ද දැන් කලින් ප්‍රාර්ථනා කළේ ධර්ම ප්‍රතිපත්තියේ සඳහානේ ඊළඟ ආස්භාවයන් විදිහට එන්නේ ඒ අදහසයි. එහෙම භවයෙන් භවයට ධර්ම ප්‍රතිපත්තියේ ප්‍රාර්ථනා කරගෙන පෙරම් පුරාගෙන යන කාලයේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී මේ තැනැත්තා මනුලොව පහළ වී සිටියා. හැබැයි පහළ වී සිටියේ නගරයක නෙමෙයි පිටිසර ගම්මානයක. ජීවනෝපාය දඩේමත් මේ සංසාර දෝෂ හැටි මාර්ගඵල නොලැබුවා නම් මේක මේ සත්‍යයට පෙරලෙනවා ස්වභාවයෙන්. මේ තැනත්තා දඩේමින් තමයි ජීවත් වෙන්නේ. අමුදරුවන් පෝෂණය කලේ දඩේමින්. එක දවසක් වනාන්තරයේට ආයුධ සන්නද්ධව දඩේමේ යනකොට විත්‍යක් නැති ආවරණයක් නැති ගල් ගුහාවකට වෙලා සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් භාවනා යෝගී වෙනවා ඉෂතෙක් වහගෙන සූර්යයෙන්ම ඉසකයක් වහගෙන වාඩි වෙලා ඉන්නවා භාවනා කරමින්. මේ පින්නතාගේ හිත අවදි වුණා. එනවා මේ කල්පනා කළා මේ මේ ස්වාමින් වහන්සේ සැපෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් මේ කතාවතක් ඇඳ පෙරවාගෙන මේ නැසි මදුරු පීඩාවන්ට ඉසකෙක් වහගෙන පෙරවාගෙන සීතල උණුසුම විඳගෙන කිසිම ආවරණයක් නැති මේ ගල් ගුහාවට වෙලා භාවනා කරන්නේ සසර දුකින් අත මිදෙන්න නේද? ඒසා මමත් මේ අනුගමනය කරන්න ඕනේ නේද? මගේ ජීවනෝපායම විනාශ කරන්න ඕනේ නේද? ඒලා හිතේ ලොකු ආબોධයක් ඇති කරගෙන වහාම ගෙදර දිව්වා. ගෙදර දුවගෙන ගිහිල්ලා වැඩි දුරක් තිබිලා නැහැ ගෙදරට මම හිතනවා. ගෙදර කෑම ඉදෙමින් තිබුණා. මේ කරත්තාගේ දවල් ආහාරේ බත ඉදෙමින් තිබුණා. අයමක් දුවගෙන ගිහිල්ලා ස්වාමින් වහන්සේට වැඳලා පාත්‍රය ලබා ගත්තා. අයමක් ගෙදර දුවගෙන ඇවිල්ලා පාත්‍රය දොහොනේ කරලා අර උණු උණු වේම දානේ බෙදලා අවශ්‍ය ව්‍යංජනයේ තියෙන දේක් බෙදලා උඩින් කොලයක් දෙය කොලයක් වාගේ කොලයකින් වහගෙන ආවා. ඒ එනකොට අතරමඟ තියෙන බොහොම ලස්සන වර්ණ සම්පන්න සුවඳ ඇති මල් වර්ග පිටිලා තියෙනවා. මේ මල් වර්ග ಜಾති පහක්ම කඩාගත්තා. නිල් පාට මල්, කහ පාට මල්, සුදු පාට මල්, සතු පාට මල්, මද තේ මිශ්‍ර පාට ඔක්කොම වර්ණ සම්පන්න බොහෝම වටිනා මල් නෙලාගෙන මේ පාත්‍රයට උඩින් මල් ගොට්ටකුත් තියාගත්තා. ස්වාමීන් වහන්සේ දැන් ඉතින් දානේ වෙලාව නිසා බලාපොරොත්තු සිටියා පාත්‍රය දෙනකම්. මේක නැත්තා නිකන් නෙමෙයි. අත දෝණය කරන්න පෑන් බඳුන්ද එවාගෙම දැහැටිද අවශ්‍ය දේවලුත් ඉක්මනින් ඉක්මනින් සපයා දෙමින් තමයි මේ දාන පිළිගන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේක වැළඳුවා. එතුමා මේක වන්දල ඉවරන එකම් බලාන ඉඳලා ඔක්කොම වත් පිළිවෙත් කරා. පාත්‍රය අරගෙන දෝණේ කළ දුන්න. එවාගෙම පවන් සැලුවා. දැහැටි වන්දීමට උපකාර වුණා. මේ සියල්ලම සිදු කළා මෙතුමා පාමුල වැඳලා ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි මා මේ සිදු කරගන්නා ලද කාලික කුසල කර්මයේ කාලික කියන්නේ හැමදාම කරපු කන් නෙමෙයි අදිසියෙන් යෙදිච්ච පින්කම මේ කාලික දානමේ කුසලයේ නිසා සසර වසන තුරු මේ වාගේ දඩයන් කරන ආත්මයක් නම් නොවේවා මට උපනුපන් තන පංච වර්ණ මල් ලැබි වාසීවා මට උපනුපන් තන චිත්‍ර කියන නම ලැබේවා මට මතු අනාගතයේ බුදු සසුනකදී චිත්‍ර කතිකත්වයක් ඇතුව ධර්ම කතිකත්වයෙන් අග්‍රව මඟපර නිවන් සුව ලබන්නට මේ කුසලයේ හේතු වේවා කියලා පාමුල වැඳලා ආරාධනා කොට ප්‍රාර්ථනා කළා. මෙන්න මේ කුසලය මේ කුසලයේ මේ තැනට මුළු ජීවිතේටම නිදානයක් වගේ වුණා. එදැයින් පස්සේ දඩයන් තුලින් ඔක්කොම නවත්තලා ඉතා පිරිසුදුව පන්සලට යන ගෙදර කාණ්ඩෙත් එක්ක. අටසියලයක් හා පොහොයට පොහොයට ධාර්මිකව ජීවනෝපායක් හොරාගෙන සදායෙන් ධාන ජීවිතයක් ගෙවලා ආයු කෙලවර සුගතිය උපන්නා. දෙවොල්ල උපදිනකොට යදුනක් මානේ නිල් පාට පහ පාට සුදු පාට රතු පාට මදකේ පාට පංච වර්ණ මල් වැස්සක් වැස්සා. මේ විෂිතුරු මල් වැස්සකොත් එක උපන්න නිසා දෙවියෝ නම් ලැබුවා චිත්‍ර දිවි රාජයා කියලා. දෙවොලෝ ඉන්න තාක් චිත්‍ර දිවි රාජා කියලායි කවුරුත් ආමන්ත්‍රණය කෙළේ. මේ වාගේ දෙවොලෝ බුද්ධාන්තරයක්ම හිටියා. දැන් පින පිළිලා කල්ප ලක්ෂයක් තෙරුම් කරුම් පුරා නැවිලා තියෙනවා. බුද්ධාන්තරයක්ම දිව්‍ය ලෝක හයේම සැරිසරල සැරිසරලා ඉන්න අතරේ අපේ සරුවක් ශාසනයේ පහළ වෙන කාලයේදී මත්ස්‍යකා සම්ද කියන නගරේ ඒ කියන්නේ සවැත් නුවරට යෙදුම් 120ක් තරම් දුර ප්‍රදේශයක් මත්තිකා ඡන්ද මේ නගරයේ සිටු ගෙදරක සිටු පුත්‍රයෙක් කියලා උපන්නා. මේ දරුවා මව කුසෙන් දී වෙන දවසේදී ඒ සිටු මාලිගා වටේට යෙදුනක් මානේ නිල් පාට කහ පාට සුදු පාට රතු පාට මඳ තේ පාට මල් වැස්සක් වැස්සා. වතුර නෙමෙයි මල් වැස්සා. ඉතින් නම අරගෙන ආවා කියලා පියතුමා පියසිටුවරයා නම තිවේ චිත්‍ර කුමාරයා කියලා. දැන් අර තමන්ගේ පැතුම ඉස්තර වෙන හැටි මල් රත්න ගෝත්‍රයක් උපන්න නිසා විසුතුරු ආත්මයක් උපන්න නිසා චිත්‍ර කියන නමින් ආමන්ත්‍රණය කළා චිත්‍ර කුමාරයා. මේ චිත්‍ර ඉගෙන කියාගෙන තමන්ගේ ක්‍රියාසතු සිටු තනතුරක් ලබා ගත්තා. මුළු මාත් ප්‍රදේශයේ බොහෝම දියුණුවටපත් වූ ධනවතෙක් වුණා. ඒ කාලයේදී අපේ බුදුරජාණන් වහන්සේ බුදුබාටපත් වෙලා ධම්සක් දේශනාවෙන් පසුව 69ක් ධර්ම දූත සේවාවේ පිටත් කර යවන්නේ ඒ මුලින්ම පැවිදි වූ පංචවර්ගීය ස්වාමීන් වහන්සේලා අතරත එක එක ස්වාමීන් වහන්සේලා එක එක ගම් නියම් ගම් රාජධානි වලට වැඩියනි. ඒ එක නමක් මේ මච්චිකාසන්න නගරයට වැඩලා තියෙනවා. උන්වහන්සේගේ හඳුන්වන්නේ මහා නාම කියලා. මහා නාම රහතන් වහන්සේ. ඉන්නේ මච්චිකාසන්න නගරේ ප්‍රධාන සිටුවරයා නිසා තවත් පිරිස එකතු වෙලා මේ ස්වාමීන් වහන්සේ පිළි අරගෙන ධර්මානුශාසනයකට සවන් දුන්නා. ඒ ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනය තුළින් මේ හිතේ ගුරුපදතුමා සෝවාන් මඟඵල නිවන් සාක්ෂාත් කරගත්තා. මේ පළවෙනි ධර්ම ශ්‍රවණයයි. සෝවාන් වෙනකොට මෙතුමාට වෙනත් ආට වඩා විශේෂත්වයක් ලැබුණා. ඒ මොනවාද? අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන සිව් පිළිසිඳා ඥාන ලැබුණ සෝවාන් මාර්ගය සමග මේක ආශ්චර්ය දෙයක් අපේ බුදු ශාසනයේදී සෝවාන් වෙනකොට මේ සිව් පිළිසිඳා ලැබුව ප්‍රශ්නමක් ගැන පමණයි සඳහන් වෙන්නේ සවිද්දන් අතරට අනුද මාහිමියන් වහන්සේ සෝවාන් වෙනකොටම සිව් පිළිසිඳා ඥාන ලැබුවා උපාසක පින්නතුන් අතර රජගහ නුවර උපාලි ගෘහපතිතුමා සෝවාන් වෙනකොටම සිව් පිළිසිඳියා ඥාන ලැබුවා. සරත් නුවර ධම්මික උපාසකතුමා සෝවාන් වෙනකොටම සිව් පිළිසිඳියා ඥාන ලැබුවා. කොසමෑ නුවර සාමාවතී රාජමහේසිකාට මල් සැපයෙව්ව කුජ්ජුත්තරා කියන උපාසිකාවද සෝවාන් වෙද්දීම සිව් පිළිසිඳියා ඥාන ලැබුවා. එයින් එක්කෙනෙක් තමයි මේ මත්තිකා සඳ නගර වාසී චිත්‍ර ගුරුපතිතුමා. ඔය පස් වෙනා ගැන සඳහන් වෙනවා සෝවාන් වෙනකොට සිව් පිළිසිඳියා ඥාන ලැබුවා. විශේෂත්වය මොකද ඒ පස් දෙනාම විශිෂ්ට විස්මේ විසිතුරු ධර්ම කතිකත්වයෙන් ඉහළට ප්‍රසිද්ධ වුණා. අනදමාහිමියන් වහන්සේ බොහෝම විචිත්‍ර ධර්ම කතිකත්වයට උත්මී. ධම්මික උපාසක කුමාරත් එහෙමයි සයක් නෝර. එතුමාගේ ධර්ම කතිකත්වය නිසා ත්‍රිපිටක ධාරීව 250000ක් එතුමාගේ සමාගමක හිටියා. එතුමාගේ මව් සමාගමේ හිටියා 500ක් ඒ 500ක් දෙනා සාකා සමාගම් 500ක් හදාගත්ත 500 බැගි. ඒතර 250000ක් වෙනවා ධම්මික සමාගම. ඒ සියල්ලන්ද ප්‍රධානම ධම්ම දේශනෙන් හිටියේ මේ ධම්මික උපාසකතුමා සරත් නුවර. රජගහ නුවර නිගාන්ත නාථ පුත්‍රයාගේ ප්‍රධාන දායක කෙනෙක් තමයි උපාලි ගෘහපති. එතුමා බුදුරජාන් වහන්සේක වාද කරන්න කියන්නේ වේළුවනාරාමයේදී වාදයෙන් හෝ පෙරළුණා පමණක් නෙමෙයි බුදුබණ අහලා එදා සෝවාන් වුණා සෝවාන් වෙනකොටම සිව්පිලිසින් ඥාන ලැබුවා ඊළඟට මේ චිත්‍ර ගෘහපතිතුමා චිත්‍ර ගෘහපතිතුමා අර මහා නාම රහතන් වහන්සේගෙන් බණ අහද්දී සෝවාන් වුණා එතකොටම සිව්පිලිසින් ඥාන ලැබුවා උද්‍යුත්තරාවත් මල් ගේන්න මල් ශාලාවට යනකොට බුදුරජාන් වහන්සේ ධම්ම දේශනාව දැකලා බණ අහලා ඒ ඉන්න සෝවාන් වෙලා සිව් පිළිසිමිලා ඥාන ලබා ගත්තා පමණක් නෙමෙයි එදාම සාමාවතිය ඇතුළු විසවරු 500ක් දෙනාට ඒ බණ දේශනා කරලා 500ක් දෙනාම සෝවාන් ඵලයට පැමිණෙව්වා. මෙන්න මේ මස්සිකාසන්ද නගර වාසයේ චිත්‍රගුරු පරිතුමා සදා බෞද්ධයෙක් වූ නිසා ඒ මහා නාම මහරහතන් වහන්සේගේ උපදෙස් ලබාගෙන ආරාමයක් ඇති කරගත්තා. එතුමාගේ උයනක් තියෙනවා අම්බාටක වන්නේ කියලා. අම්බාටක කියන්නේ අම්බරල්ලා. අම්බරල්ලා වනයක් තියෙනවා උයනක්. ඒක හැදුවා භික්ෂුන් වහන්සේලාට විහාරස්ථානයක්. අංග සම්පූර්ණව ආරාමයක් කරවලා ඉති මහා නාම රහතන් වහන්සේ නැවතුණා නෙමෙයි උන්වහන්සේ කාර්යකාර වැඩියා. පසු කාලයක සුධම්ම කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් එතන මේ වාසිකව වඩා හිඳෙව්වා. ඉතින් මෙතුමා සෑම දවසේම විහාරයට යනවා. බොහෝ කෙනෙක් එකතු වෙනවා. එතුමා බෞද්ධයෙක් වූ නිසා මුළුමහත් මස්තිකාසන්න නගරයේම බෞද්ධ නගරයක් වුණා. ඒකා බොහෝ විහාරස්ථාන ඇති වුණා. නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් වේකම මේ මස්තිකාසන්න නගරයේ ප්‍රදේශයේ ඇති වුණා. ඔය අතරේ මෙතුමා ගැන බොහෝම ප්‍රසිද්ධියක් ඇති වුණා බොහෝම විශේෂ විශේෂ ධර්ම කතිකක් ඇති කෙනෙක් කියලා. ඒ වගේම කවදාකවත් ඇති වෙන්නේ නැති බණපදයක් වුණත් ඇසූ කෙනෙහි එතුමා සියල්ල ආબોධ කරගන්නවා කියලා ආරංචියක් තිබුණා. බොහොම ධර්ම කතිකත්වයේ නිසාම ධර්ම සාකච්ඡාවට මෙතුමා සහභාගී වෙනවා. එක දවසක් සවැත් නුවර ජේතවනාරාමයේදී එක ස්වාමීන් වහන්සේ නම ගැඹුරු ගාථාවක් ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේගේ කාර්යයක් දැනගෙන ගියා මේ මත්තිකාසන්න නගරයේ සිටු පුත්‍රයාගේ සිටුවරයාගේ ධර්ම සාකච්ඡා මණ්ඩපයට ගියා. ගිහලා කිව්වා හිතානේ මම මේ ගාථාවක් පාඩම් කරන මට තෝරලා දෙන්න පුළුවන්ද? හොඳයි ස්වාමීනි ගාථාව කියන්න. ඉතින් කිව්වා. කිව්වා මට විනාඩියක් අවසර දෙන්න මේක හිතන්න. ඊට පස්සේ මේ අර්ථ තෝරලා දුන්නා. තෝරලා ගිහලා කිව්වා ස්වාමීනි මේ මගේ වැටහීමයි ස්වාමින් වහන්සේ මේක බුදුරජාන් වහන්සේගෙන්ම වහගන්නේ ආගෙන බුදුරජාන් වහන්සේ දේශනා ආකාරයෙන් පිළිගන්න කිව්වා. එතකොට කිව්වා ස්වාමීන් මම මේක අහගෙන තමයි ආවේ. බුදුරජාණන් වහන්සේ විස්තර කළ වචන වලින් අකුරක්වත් තමුන්නාසගේ වචන වල වෙනසක් වුණේ නැහැ. තමුන්නාසගේ මේ ප්‍රතිභාමය කෞශල කුසලතා දැනගන්නයි මම ආව තමුන්නාසට බොහොම ස්තුතියි කියලා හිතක් වුණා. අනේ වාගේ කවදාකවත් ඇසෙන්නේ නැති බණක් වුණත් මේ සිව්පිලිසිමියා ඥානලාභී අයට අහන්න ලැබිච්ච ගමන් මේක විනිවිද ආબોධ වෙනවා. කෙලවර දක්වාම ආબોධ වෙනවා. ඒක මේ සිව්පිලිසිමියා ඥාන කියන විශේෂත්වය. අර්ථඥානෙ, ධර්මඥානෙ, නිරුක්තිඥානෙ, ප්‍රතිභාඥානෙ කියන මේ හතර. ඉතින් මෙන්න මේ අතරත චරිවොත් මොගලන් දෙනම වහන්සේ දහසක් සංඝ පිරිස පිරිවරාගෙන චාරිකාවේ වඩින්දී මච්චකාසන්න නගරයෙහි මේ චිත්‍ර ගුරුතුමා කරවා කියන අම්බාසක වනයේ ආරණ්‍ය සේනාසනයට වැඩියා. මේව ආරංචිලා චිත්‍ර ගුරුතුමා විශාල පිරිසක් එක්වාසුකගෙන බණ අහන්න ගියා. ඉතින් සරියොත් මොගලන් දෙනම වහන්සේ දීර්ඝ මාර්ග ගමන් කරලා එහෙස පහසේ සිටින්නේ ඉතින් මෙතුමාගෙන් වැදගෙන කිව්වා ස්වාමීන් අපට බරට සත්‍වාස් ලැබෙන්න ඕනේ. ඉතින් සරියොත් මහ රහතන් වහන්සේ පිළිතුරු දුන්නා පිටාණෙනි දැන් ගමන් මහන්සි බොහොම වෙහෙස මහන්සිලා අපි ආවේ කියලා. නෑ ස්වාමීනි වැඩි වෙහෙසෙන්නේ නැතුව බොහොම සුළුෙන් දේශනාවක් කරන්න කියලා. ඉතින් සාරියොත් මහ රහතන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. ඔය ධර්ම දේශනාව අවසන් වෙනකොට මෙතුමා සකදාගාමි අනාගාමි මාර්ගඵලත් ආબોධ කරගත්තා. දැන් ඉතින් ජී ජීවිතයේ බුදුරජාන් වහන්සේ නොදැකම මාර්ගඵල තුනක් ලබා ගත්තා. ඉතින් සරුවත් මොගලන් දෙනම වහන්සේ ඇතුළු පිරිස ටික දවසක් ඒ වැඩම වැඩ සිටලා කාන්තා පිටත් වුණාට පස්සේ මෙතුමා කල්පනා කළා මම බුදුරජාණන් වහන්සේ නොදැකම මාර්ගඵල තුනක් ලැබුවා. දැන් නම් නොදකින්න බෑ මට. මම දකින්නම ඕනේ කියලා ගමනක් සංවිධානය කළා. භික්ෂූන් වහන්සේලා 509යි භික්ෂුණීන් වහන්සේලා 509යි උපාසක මහතුරු 500යි උපාසිකා මවුරු 500යි මෙහෙම 2000ක් ඒ ආගමික පිරිස. තමන්ගේ ජෛව යාත්‍රා සඳහා පිරිස 1500ක් ගත්තා. ඒ කියන්නේ ජෛව 501 දානෝපකරණය මඟ වේදමුයි ඔක්කොම සම්බන්ධ කරලා තියාගෙන තමයි මේ ගමන යන්නේ. දුරු 120ක් යන්න ඕන. ගමනට යනවා දවස් 15ක්. දවස් 15 ගමනක් යන්න එන්න දවස් 3 මාසයක් යනවා. මාස එකමාරක් වෙන් කරගෙනයි මේ යන්නේ. දවස් 15ක් සවැත් නුවර වාසය කළා ඉන්නත් බලාගෙන. ඉතින් මේ චිත්‍ර ගුරුතුමාගේ මේ ගමනට මිනිස්යන් වශයෙන් 3500යි. ඒ වගේම ගොනු ගල් 500ට අවශ්‍ය තරම් ගොනු. ඒ මාරු කරන්නත් එක්ක ගොනු සමාත ගෙනියන්න ඇති 2000ක් විතර. ඔයසා විශාල කණ්ඩායමක කාර්යකාවක් යදුන් 120ක් යනවා. පුදුමය කියන්නේ දැන් මේ ගමන පිටත් වුණානේ පාර දෙපැත්තෙන් එන්න දන්සල් පහළ වෙලා පාර දෙපැත්තේ දන්සල් පහළ වෙලා මේ යන ඔක්කොටම කෑම බීම බස බුලත බෙහෙත ඒක ඔක්කොම දෙනවා ඒක නම් මහා පුදුමාර ජීවනයේ මහ රහතන් වහන්සේට වාගේ දිගට මෙහෙමයි මේගොල්ලෝ ගෙනිච්ච මඟ වේදන් කිසිවක් වේදන් උනේ නැහැ වේදන් වෙන කාරණයක් නැහැ කොහොම නොමිලේ හිනට ලැබෙනවා. දවස් 15ක්ම මේ ගියා කොහොම මගදිවර තිබෙන සල්පිල් වලින් අවන්හල් වලින් සක්කාල සම්මා ලැබෙමි. හවුද මේ? මේ පින්නකාගේ පුණ්‍ය මහිමේ නිසා ආකාශස්තක විමානස්තක භූමියස්තක දෙවියෝ මිනිස් සිතින් බැලලයි මේ සත්කාර සිද්ධ කෙලේ පින්නතුන් ආලා ඇති සීලේ මහරහතන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් අර හේවත මහරහතන් වහන්සේ දකින්න යන ගමනේදී බුද්ධ ප්‍රමුඛ 30000 සංඝයාට සිව්පසේ ලැබුණේ ඇති අහලා ඇති. ඒ වගේ සිද්ධියක් මේක. දැන් සීලේ මහරහතන් වහන්සේ නම් නික්ලේශී රහතන් වහන්සේ නමක්නේ. මේ යන්නේ අනාගාමී උපාසක මහත්මියගේ ප්‍රධාන ගමනක්. 10 15කින් සයත් නුවරට සමීප වුණා. බුදුරජාන් වහන්සේදා උදෑසන කනද මාහිමියන් වහන්සේට ප්‍රකාශ කළ ආනන්දය අද මච්චිකාසන්න නගර වාසී වන්දනා පිරිසක් එනවා. චිත්‍ර ගුරුතුමා පෙරමුණේ තියාගෙන වන්දනා පිරිසක් එනවා. ඒ පිරිස ඇවිල්ලා තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාදයේ චිත්‍ර ගුරුතුමා වඳින වෙලාවේ යොදුනක් මානේ පස්වනක් මල් වැස්සක් වහිනවා. 84000ක් පිරිස මඟඵල නිවන් ලබනවා. කියන මේ ප්‍රකාශනය බුදුරජාන් වහන්සේ අනුදමා හිමියන් වහන්සේට ප්‍රකාශ කළා. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මුළුමහත් සරත් නුවරට මේක ප්‍රසිද්ධ වුණා. හැන්දෑ වෙනකොට කෝටි සංඛ්‍යාත ජනතාවක් ජේතවනාරාමයේ එක්වාසු වෙලා. දැන් මේ පිරිසත් හවස් අරු වෙනකොට තමයි ජේතවනයේට සමීප වුණේ. අර ගෙන ගිය ගෑන් ලොක්කෝම සුදුසු තැන්වල පඳුරු බන්ධවල අර සංඝ පිරිස 500යි භික්ෂුණීන් වහන්සේලා 500යි උපාසකවරු 500යි උපාසිකාවරු 500යි බෙදා පිරිස එක්ක මේ පින්නතා ගියා වන්දනාවට දෙපැත්තේ කෝටි සංඛ්‍යාත ජනතාවක් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ ඉන්න ඉද්දෙන් කිසි කෙනෙක් වාඩි වෙන්නේ නැහැ ඒ ඍජුව ඒකට කියන බුද්ධ වීතිය කියලා බුද්ධ වීතිය කවුරුත් වාඩි වෙන්නේ නැහැ ඉතින් මේක නැත්තම් නැමි නැමීම ගිහිල්ලා ධන මණ්ඩලයේ පටන්ම ශේපාදේ ස්පර්ශ කරමින් අතකදා නම කේ කියා යන්නා. ඒ වඳින වෙලාවේ මුළු මහත් ප්‍රදේශයේම විශාල ප්‍රමාණයක දිව්‍යමය මල් වර්ෂාවක් වැස්සා. මේවා සුරංගනා කතා කරලා හිතන්න පුළුවන් අද කාටවත් මල් වැහි වයින් නැති නිසා. අද කවුරුත් එහෙම මල් වැහි වහපුවා කාරණා කියන්නේ නැහැ. හැබැයි අපි අහලා තියෙනවා පසුගිය කාලෙක මේට අවුරුදු අවුරුදු 40 ගානකට ඉස්සර බෝවත්තේ හේමා ලෝක ස්වාමින් වහන්සේගේ ආදාන පෙරහැරේ මල් රැස්සක් රැස ගිහිලා. ඒක හරි ප්‍රසිද්ධ වුණේ නෑ නමුත් අපට ආරංචි වුණා. ඒ වගේ සිදුවීම් සිදු වෙන්න පුළුවන්. නමුත් මේක ප්‍රාර්ථනාක ඵලයක් නිකම් ප්‍රාර්ථනා නෙවෙයි උසස් කුසලයක විපාකයක්. ඒ වෙලාවේදී දෙනෝ දහසක් මේ කෝටියක් දෙනා සාදුකාර දෙදී ප්‍රසාදයටපත් වෙච්ච වෙලාවේ සරුවක්ඥන් වහන්සේ විශිෂ්ට ධර්ම දේශනාවක් පැවැත්තුවා. මේ දේශනාව අවසානයේදී දසසිතේ ජනතාව අතර 84000ක් දෙන මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කළා. දැන් මේ මත්තුකාසන්න නගරයෙන් පැමිණි වන්දනා පිරිසට නිදුන් හිතුන් කෑම බීම ඔක්කොම කුසල රජුළු අනාථ පින්නගේ සිටුවරයා සූලානාථ පින්නගේ සිටුවරයා විසාකා මාතාව සංවිධානය කළ තිබුණා. මේ අය ජනගේ දාන වස්තුන් මොකක්වත් මේ පරිහරණයට ගන්න බැරි වුණා. පසුව ඒ සියලුම දේවල් කප්පියේ කුටියක් වෙන් කරවාගෙන හිතන්පත් කරලා තමයි එන ගමන එන්න සිද්ධ වුනේ. ඉතින් 2015 ම බුදුබණ අහමින් බුද්ධ වන්දනා කරමින් සංඝ රත්නයට වන්දනා කරමින් පුදුමාකාර පුණ්‍යවන්ත කාලයක් මේ පිරිස පැවැත්තුවා. තවත් පුදුමයක් තමයි දැන් මේ පිරිස ගැල්වල තියෙන පූජා භාණ්ඩ මඟ වේදන් ඔක්කොම විමත බාලා සංඝ රත්නයේ පවරලා එන්න හදනකොට මෙන්න ගැල්වල තවත් බරක් පැටවිලා මොනවද? සං රිදි මුතු මණික් වෛදූර්ය ආදි සප්ත ධාන්‍ය සප්ත මේ විද රත්න ධාන්‍ය නෙමෙයි රත්න දසා රත්න මුළු මහත් ගැල් පිළිලා මේකනම් දිව්‍යාංගන උපාදාර සුරංගනා කතාවක් කියලා හිතෙන්න පුළුවන් නමුත් පුණ්‍ය විපාක වල ඇති. මේක ආශ්චර්ය සිදුවීමක්. ආශ්චර්ය වන්දනා ගමනක්. ආපසු ගමනේදී දර ආකාශස්තක විමානස්තක භූමියස්තක දෙවියෝ මිනිස් වෙතින් දන්සල් මවාගෙන මේ යන පිළිසෙට සියලුම සත්කාර සම්මාන කෑම බීම බතපළත සම්පාදනය කර දුන්නා. ඉඳුන් හේතුන් සියලුම දේ දවස් 15ට නිසසේ දෙවියන්ගෙන් ලැබුණා. ඉතින් මේ ප්‍රවෘත්ති ආශ්චර්යයි. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ගැන විස්මිත වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි මේ වාගේ වන්දනා ගමන කටු දැකලා නැහැ. මේ වාගේ මල් රැස්සක් ඒ කියන්නේ ධනක් පමණ සතියක් පමණ කරවටක් තරම් සමහර තැන්වල මල් රැස් රැස් වෙලා මල් ගොඩවල් දිව්‍යමය සුවඳ රියදෙන මල් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්දේ මේක තථාගතයන් වහන්සේගේ අදිස්ථානයක් එහෙම නෙමෙයි. දෙවියන්ගේ බලපෑමකුත් නෙමෙයි. ඉබේ සිදු වුණා නෙමෙයි. මේ චිත්‍ර ගෘහපතිතුමා කළ මහා පිණක විපාකයක්. මේ චිත්‍ර ගෘහපතිතුමා කල්ප ලක්ෂයක් තිස්සේ පෙරම් පුරාගෙන ආවා මේ විදිහේ බුද්ධ ශාසනයේ කුසක් අනුකරුන් දරා ගන්න. ඉතින් එතුමාගේ පාසේ බුදු ශාසනයේදී අර එක්තරා භාවනා නියෝගී ස්වාමින් වහන්සේ නමකට දානි දීලා කළ පැතුම අනුව මේ මල් වැහිලා ඉස්සයි. එතුමා එදා ප්‍රාර්ථනා කළා තිබුණා මට යදුන් ගණන් මොනතරම් දුර ගමනක් ගියත් දහස් ගණන් පුද පරිදි ලැබේවා කියලා පැතුම උත් එදා සිද්ධ කළා තිබුණා. ඒක අර දුප්පත්කමට හිතනවා නේන. එදා ඒ කාලේ දඩයන් කරමින් ජීවත් වුණේ කොහොසක් ජීවිතයක් නෙමෙයිනේ. එනිසා තමයි ගිය ගේතන දහස් ගණන් පුද පඳුරු ලැබේවා කියලා පැතුවේ. ඉතින් දැන් මේ තැනත්තා කල්ප ලක්ෂයක සිට දිනු කරගෙන ආව කුසල ඡන්දේ කුසල වීරියේ කුසල චිත්තේ කුසල විමර්ශාව තියෙන නිසා මේ විදිහේ උසස්ම වංශවත් ජීවිතයක් ලැබුවා. චිත්‍ර ගුරුපති නාමයෙන් පහළ වෙලා මේ කියන බුද්ධ වන්දනා ගමනේදී අර තමන්ගේ කළ කුසලෙහි උපනිශ්‍රේ සම්ප්‍රත්‍ය අනුව දෙවියන්ගේ උපස්ථාන ප්‍රවා ලබන්න සිද්ධ වුණා. යනකොට එනකොට දම මාසයක් තිස්සේ දෙවියන්ගේ උපකාර ලැබුණා. සැයක් නුවරදී රජ මැති ඇමති ආදී බොහෝ ප්‍රභූවරයන්ගේ උපකාර ලැබුණා. ඒ වගේම මේ ගල් වලට අවශ්‍ය මේ රත්න වර්ග අප්‍රමාණව ලැබුණා. මේ ඔක්කොම දෙවියෝ කරලා දුන්නා නෙමෙයි මේ පින්නතාගේ පුණ්‍ය මහිමයෙන් සිද්ධ වුණා මේ විදිහට මේ තැනැත්තාගේ సంతානගත උසස් ගුණ ධර්ම හතරක් මෙතන සඳහන් වෙනවා කියන එක තෝරලා දුන්නා. ශ්‍රද්ධා සම්පදාව, සීල සම්පදාව, පරිවාර සම්පදාව සහ භෝග සම්පදාව. ශ්‍රද්ධා සම්පදාව යම් කෙනෙකුගේ නම් ඒ තැනැත්තා සදා සීල සම්පදාවක් ඇති කෙනෙක් වෙනවා. ඍත සම්පත්තියක් ලබනවා, ත්‍යාග සම්පත්තියක් ලබනවා, ප්‍රඥා සම්පත්තියක් ලබනවා. එයින් දෙකක් මෙතන කියන ශ්‍රද්ධාවයි සීලයයි. අනික පරිවාර සම්පත්තිය ඒ කියන්නේ යම් කෙනෙක් ශ්‍රද්ධා සීල සුතේ ත්‍යාග ඥාන ගුණයන්ගෙන් සමන්විත නම් ඒ තැනැත්තාගේ ආශ්‍රය තියෙන්නේ එවැනි පුද්ගලයෝමයි. ශ්‍රද්ධාවන්ත, සීලවන්ත, සුතවන්ත, ත්‍යාගවන්ත, ඥානවන්ත අය තමයි එකතු වෙන්නේ. කිරට එකතු වෙන්නේ කිරිනේ, තනියට එකතු වෙන්නේ තනි. හතරෙන්ද එකතු වෙන්නේ රත්තරන්, රිදියට එකතු වෙන්නේ රිදි. ඒ වාගේ තමයි එක විදිහේ ಗುಣධර්මයන් කෙනෝගේ තියෙනවා නම් ඒ විදිහේ ಗುಣධර්මයක් තමයි එක්කාසු වෙන්නේ. ඒකට කියනවා ධාතු සංයුක්තයේ දේශනාවක් ධාතුසෝ භික්ඛවේ සත්තා සංසන්දති සමෙන්ති. හීනවදි මුත්‍තිකතා සත්තා හීනවදි මුත්‍තිකේ සද්දෙන් සංසන්දති සමන්ති සමෙන්ති. පනීතාදි මුත්‍තිකා සත්තා පනීතාදි මුත්‍තිකේ සද්දේ සද්දෙන් සංසන්දති සමෙන්ති. මේ වාගේ ධාතු සංයුක්තයේ දේශනාවක් තියෙනවා. පහත් අදහස් ඇත්තෝ පහත් අදහස් ඇති අයට එකතු වෙනවා. උසස් අදහස් ඇත්තෝ උසස් අදහස් ඇති අය එකතු වෙනවා. අදිමුත්‍ති කියන්නේ අදහස, ප්‍රාර්ථනාව, සිතුම් පැතුම්. ඒකට කියනවා ධාතුසෝ කියලා. ඒ කියන්නේ සිතුම් පැතුම් ස්වභාවය අනුව. සිතුම් පැතුම් ස්වභාවය අනුව කුජලයන් එකතු වෙනවා. දැන් මේ චිත්‍රගෝල පුජතුමා සදා ශ්‍රද්ධාවන්තේ ශීලවන්තේ ශ්‍රුතවන්තේ ත්‍යාගවන්තේ ඥානවන්තේ නිසා එවැනි පුජ්‍යලයන් තමයි මේ තැනැත්තාට සම්බන්ධව සුහදව කටයුතු කරන්න හිටියේ. එනිසා භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න විශාල පිරිසක් මෙතුමාගේ පරිවාර හැටියට හිටියා. ඒකට කියනවා යසස කියලා. යසස කියන්නේ මේ ಗುಣ කතනේ පමණක් නෙමෙයි. ಗುಣ කතනේ එකම අර වාගේ පරිවාර සම්පත් ලැබීම යසස හැටියට හඳුන්වනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ යසස අනන්තයිනේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය බ්‍රහ්ම නාග සුපානාදී කොන මොන තරම් පිළිසක් බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් වෙලා කියද ඒවා තමයි යසස කියලා කියන්නේ යසෝ පරිවාර සම්පත් දෙක මේක වචනින් කියන්න පුළුවන් ඊළඟට භෝග සම්පදා නමින් මෙතුමා සසර කරගත් අනේක අප්‍රමාණ දාන ආදී කුසල් වලින් දෙලෙන් නැති විනාශ වෙන්නේ තරම් විශාල ධනස්කන්ධයක් භෝගස්කන්ධයක් මෙතුමාට තිබුණා. එනිසාරණ 3500ක් ශෙනගෙච්ච මේ වන්දනා ගමනක්ගේ ඔක්කොටම සලකන්න බලාගෙනනේ නිකන් අනුන්ගෙන් ඉල්ලා ගන්න නෙමෙයිනේ ඒ තරමට ධන දාන්නේ වත්තම් මෙතුමාට තිබුණා එතකොට එතුමා ඒවා ධාර්මිකව පරිහරණය කරමින් බුද්ධ ශාසනයට පිහිට වුණා තමන්ගේම උයනක ආශ්‍රමයක් කරවාගෙන භික්ෂුන් වහන්සේලා වඩා හිඳවලා ආගමික වත් පිළිවෙල සඳහාම කාලය ගෙවමින් එයින් ප්‍රයෝජන ගත්තා ඉතින් බුදුරජාන් වහන්සේ මේ දේශනෙන් පැවැත්වුවේ ශ්‍රද්ධාව, සීලය, යසස, භෝගය කියන යමක් වෙනනම් ගියේ ගියේ තැන දෙවියන්ගෙන්ද, මිනිසයන්ගෙන්ද, ගිහියන්ගෙන්ද, පැවිද්දන්ගෙන්ද පුද සත්කාර ලබන්නේ වෙනවා කියන එක. දැන් අපි සලකා බලමු මොකද්ද මේ ශ්‍රද්ධා සම්පදාව කියන්නේ. මේක දැනගත යුතු දෙයක්. ශ්‍රද්ධා ශ්‍රද්ධා කියන මේ වචනේ කවුරුත් අපි භාවිතා කරන වචනයක්. නමුත් මේකේ ප්‍රභේද අපි දැනගෙන හිටියොත් අපට ඒක නිතර අවදීන් සබා ගන්න පුළුවන්. සද්ධාතේති සද්ධා. ඒ කියන්නේ බුද්ධ ආදී ගුණ පිළිගන්නවා නම් ඒක තමයි ශ්‍රද්ධා නමින් මෙතන හඳුන්වන්නේ. ඒ ශ්‍රද්ධාව සිත පැහැදවීම අර්ථයෙන් මනිකක් වාගේ. සෝබන ඡායසික ධර්ම තියෙනවා 25 එයින් මුලතම තියෙනවා සෝබන සාධාන 19ක්. මේ දානමේ පළමුවෙනි පියවර ලැබෙන්නේ ශ්‍රද්ධාවතයි. ශ්‍රද්ධාව තමයි සෝබන සාධාන ඡාසයෙන්ගේ මුල. ශ්‍රද්ධා ජාතෝ උපසංකමිත ආදී ආනිසංස ප්‍රයෝගයක් කියන්න තියෙනවා. එන්නේ ශ්‍රද්ධාවේ තියෙනවා ප්‍රභේද හයක්. ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාව, සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාව, සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාව, ඕපප්පන ලක්ෂණ ශ්‍රද්ධාව ආගම ශ්‍රද්ධාව සහ අධිගම ශ්‍රද්ධාව කියලා. මේ අවස්ථා පහ හයක් කියනවා ශ්‍රද්ධාවේ. ශ්‍රද්ධාවන ලක්ෂණ ශ්‍රද්ධා කියන්නේ හදපත් දෙන්න බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ අදහනවා, පිළිගන්නවා. භක්තියක් පමණනේ පිළිගන්නවා. බුදුරජාන් වහන්සේ කාන්තේ සරුවක්යයි කියලා හදපත්යෙන් පිළිගන්නවා. ධර්ම රත්නේ කාන්තේ ස්වාක්ඛාතය කියලා හදපත්යෙන් පිළිගන්නවා. සංඝ රත්නයේ සුපටිපන්නයි ඒකාන්තයෙන් කියලා සංඝ රත්නයේ ගුණ පිළිගන්නවා. බෝසතාණන් වහන්සේගේ බෝධි සම්භාර පිරු ආකාරයේ බෝධිසත්ව චරිත පිළිගන්න. බුද්ධ ශරීරයේ පිළිබඳ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසීත අනුව්‍යඤ්ජන ලක්ෂණ ආදී පිළිකීම පිළිගන්නවා. අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් ධම්ම දසෝභා පිළිගන්නවා. බුද්ධ චරිතයේ සිදුවේ සියල්ල ඒකාන්ත සත්‍යයි කියන එක පිළිගන්නවා. ඒ වගේම ස්කන්ධාතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්චසමුපාදාදී වශයෙන් තේන මේ ගම්මීර ධර්මාර්ථයන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල නිර්වාණ ධර්මද ස්ථීර වශයෙන් පිළිගන්නවා විශ්වාසයෙන් පිළිගන්නවා සංඝ රත්නයේ සුපටිපන්නතා උජුපටිපන්නතා ආදී අනන්ත ගුණ සිහියෙන් පිළිගන්නවා මේක සද්ධා සම්පදාවයි. ඒකට කියනවා සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාව. එනම් ඇදහිීම. අනිත් එක තමයි සම්පසාදන ලක්ෂණ සද්භාව. ඒ කියන්නේ රහත් නො වූ අයගේ සිත වරින් වර කිලිටු වෙනවා. කිලිටුනා කියන්නේ කො ශෝකයෙන්, දුකෙන්, දුම්නසෙන්, රාගයෙන්, දෝෂයෙන්, මෝහයෙන්, මානෙන්, උපක්ලේශයෙන් කිලිටු වෙනවා. ඒ කාර්යයට වතුරක් බොර වෙනවා වගේ. ඒ කිලිටු වෙන නැත්නම් බොර වෙන ඒ අපිරිසුදු වෙන සිත පිරිසුදු කරගන්න ශ්‍රද්ධාව පිහිට වෙනවා. සදා ශ්‍රද්ධාවන්තයා හිතේ දුකක් සංඝාතුවක් බයක් ඇතිගැනෙල්ලක් මොකක් හරි වෙනසක් වුණාම දේවාලයට යනවා නෙමෙයි. සායි බබා වැනි සාන්තුවරයන් සොයාගෙන යනවත් නෙමෙයි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්න ඒවා හොයාගෙන යනවත් නෙමෙයි. නාම විවාක්‍ය සොය සොයා නැකත් ඵල සොය සොයා යනවත් නෙමෙයි. ඒලාට තමන්ගේ හිතේ තමන් අදාන ශාස්ත්‍රුන් වහන්සේ ගැන සිහි කරනවා. බුදු ගුණ සිහි කරනවා, දහම් ගුණ සිහි කරනවා, සංඝ ගුණ සිහි කරනවා, බුද්ධ ධර්මයේ සිහි කරනවා, බුද්ධ වචනේ සිහි කරනවා. එතකොට එයින් සිදු වෙනවා අර කලබිලා, බොර වෙලා, අපිරිසිදු වෙලා කියන හිත පෑදෙනවා. ඒකට නිදසුනක් කියනවා චක්‍රවර්ති රජුරවන්න කියනවා කියන මණිකක්. පාර යනකොට පයින් යන තැනකදී වතුර පිපාසලා වතුර ඕන වෙනකොට බොර වතුරක් අහු වෙනවා. මේ බොර වතුරට මේ මණික දැම්මම සැලකින් ඒක මැණික් පාර්ද පෑදිලි වෙනවා. අර බොර වතුර පහදුන නිසා කරගෙන උදක ප්‍රසාදක මාන්නික කියලා. ඒ වාගේ අපේ හිතේ මොනවා හරි කෙලෙස් හිතක් හරි දුක්ඛ සාගත හිතක් හරි ඇති වුණා නම් ඒ හිතේ තියෙන අපිරිසුදුතාව පිරිසිදු කර ගන්න යන්නේ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ වර්ජනා කිරීමෙන්. එයින් සමාජීක ප්‍රසන්න වෙනවා. අන්නේ පහද පහදවා ගැනීමට උදව් වෙච්ච ශ්‍රද්ධාවට කියනවා සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා ඊටත් වඩා බලගතුයි. ඒ කියන්නේ මානක බාධක අතුරු අන්තරා ජය ගැනීමන තරම් උද්‍යෝගීමත් ශ්‍රද්ධාවයි සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා කියන්නේ. ඒකට නිදසුනක් කියනවා නම් ගඟක් ගලනවා. දෙගොඩ තලා වතුර ගලනවා. මේ ගඟ ගැඹුරු නෑ. නමුත් තේන්නේ මහා ගැඹුරු ගමක් වාගේ. පාරේ විසත් මිනිස්සු ඉගොඩුම් ගොඩ වෙන්න බැරිව රොක් වෙලා ඉන්නවා. බායටපත් වෙලා. ඔය අතර කහපොට ගහගත්ත උෂමහාක පෙනුන ඇති යෝධ පුරුෂයේ ජගදාවක් කරන් මේ ගංගදිය දෙබෑ කරනවා. ගංගදිය දෙබෑ කරමින් පිරිසයා මෙහා ගෙනියනවා. අන්න ඒ වාගේ පුදුම උද්‍යෝගීමත් ශක්තියක් මේ සම්පක් හන්දන ලක්ෂණ ශ්‍රද්ධාවට තියෙනවා. ඒ කියන්නේ දන් දෙන්න, සීල් රකින්න, භාවනා කරන්න, බණ අහන්න, කවර හෝ යහපතක් සඳහා ඉදිරිපත් වුණාම අසනීපකම් යනත් යනත් වැස්ස, පින්න, අවව, নানা ප්‍රකාර බාධක දේවල් මොනවා හරි තියෙනවා නම් ඒ මොනම දෙයකදීවත් පසුබතවන්නේ තමා හිතාගත්ත පින්කම කරන්ඩ ජීවිතය ගැන නොබලා හරි ඉදිරිපත් වෙනවා. අන්න ඒකට කියන සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා කියලා. ඒ කබිරාංගාර බෝධිසත්ව චරිතාගෙන් හොඳට ඒක පැහැදිලි වෙනවා. කබිරාංගාර කියන්නේ නර නම. අපේ බෝසතාණන් වහන්සේ සිටුවරේ. සිටු පුත්‍රයේ පුත්‍ර කාලයේ සිටු පුත්‍රයා කාලයේ පටන්ම දුගියේ මංගේ ආසරණයන්ට දානයක් දෙන්න පටන් ගත්තා සිය නිවසේ ඉද්දේ ඉදිරියේ ශාලාවක් හදලා. ඔබ දවසෙන් දවස දියුණු වුණා. ඉතින් මේ දන්සල දවසින් දවස සිය ගණන් දහස් ගණන් දෙන ඇවිල්ලා කෑම බීම බත් බුලත දෙහෙත් මේක දේ ලබා ගන්නවා. ඔය අතර හත් දහසක්ම නිරෝධ සමාපත්තියෙන් දන්දමාදන පාරෝත්‍ය වැඩි සිටි පසේ බුදු කෙනෙකුන් වහන්සේ දිවසින් බැලුවා දානේ ලැබෙන්නේ අද කොතනද කියලා. මොකද එදා දාන නොලැබුණොත් පිරිනුවන් පානවා. දවස් හතක් निराහාරවනේ මුළු ජම්බුද්දීපේම නුවණින් බැලීමේදී කෙනෙකුගේ මෙතන දාන්සලයි. එතන දාන්සලේ නම් දානි තියෙනවා. පරිත්‍යාග කරන දාන ප්‍රත්‍යාග ශ්‍රද්ධාවක් තියෙනවා. උන්වහන්සේ පාත්‍ර චීවර ධර්ම ඉර්ධියෙන් අහසින් වැඩලා ජමදුලට දැක්කා. දානශාලාවට දැක්කා. එතකොට පුදුම දෙයක් වුණා. මේක බලන්නේ හිටියා වසවර්ත දී පුත්‍රයා. වසභ්‍ය පුත්‍රයා මේ බුදුරු පතේ බුදුරු රහතන් වහන්සේලාට වැඩි කැමති නෑ. මොකද සත්‍ය නිවන් දක්වනවට කැමති නෑ. එතුමා කැමති දෙව්ලොවට එනවා නම්. බඹලොවට එනවට කැමති නෑ. මොකද එතුමා ජනාධිපති කෙනෙක් වගේ අගරාජ කෙනෙක් වගේ. ඔහු ඉන්නේ ඉහළම දිව්‍ය ලෝකේ. ඒ ඉහළම දිව්‍ය ලෝකේ ඉන්න තැනැත්තා හිතනවා සියලු දෙනා මගේ යට තියෙන්න ඕනේ. ඒ නිසා තමයි බඹලොවට යනවට කැමති නැහැ, නිවන් දකින්නට කැමති නැහැ. ඉතින් මේ පසේ බුදුරජාන් වහන්සේ දන්පැන් දේලා බොහෝ දෙනා සුගතියේ නිවනට යනවානේ. ඒක වළක්වන්න පිරිනුවම් පාන්න පානු පිණිස අර වැඩෙන්නේ තැනටයි දන්සලටයි අතරේ හතරේනක් තරම් දිග කාලයක විශාල කිහිලි ගිනි අඟුරු වලක් නැවුවා. බලන්න බය මහා භයානක ගිනි අඟුරු වලක් නැවුවා. ගංගන්ඩ පැමිණි දෙනෝ දහසක් දෙනා මහත් හඳින් කෑ ගහන්න පටන් ගත්තා. නමුත් මේ බෝසතාණන් වහන්සේගේ සිතේ අසීමිත ශ්‍රද්ධාවක් තියෙනවා. පරිත්‍යාගයේ අවශ්‍ය දෙයක් බව තේරුම්ගෙන ජීවිතය ගැන නොබලා පරිත්‍යාග කරන්න උන්වහන්සේගේ ශ්‍රද්ධාව තියෙනවා. උන්වහන්සේ ප්‍රණීත ශීල පායාසයක් එකාතකින් අරගෙන භාජන එක අනිත් අතින් හැන්ද අරගෙන ආවා මේ ගිනි අඟුරුවා ළඟට. කල්පනා කළා මෙතන ගිනි අඟුරුවලක් ඉබේ හට ගන්න බෑ. මගේත් විපාක වාරයක් වෙන්න ඇති. දම්පන් නේ දම්පින්කම් කරනවට අකමැති මාර පාක්ෂික දෙවියෝ ඉන්නවා. ඒන කෙනෙක් මේක මවන්න ඇති. කවුරුමත් මේ මවාපුත නැත්තම් මට පෙනේවා කියලා හදසුදු බැලුවා. සැබවේ මහසේ දිලිසි දිලිසි හිටියා වසවත් ජීව පුත්‍රයා. ඇසුවත් අමුන්නාසේ කවුද? මං වසවත් ජීව රාජයා. මේ දිමයන් රෝමල් මෑවේ තමුන්නාසේ දෝ මමයි. ඒ මොකටද? පසේ බුදුරජාණන් වහන්සේ දාන වළක්වනු පිණිසයි. මේ කදිරංගාර බෝසතාණන් වහන්සේ මාර දීපුත්‍රයාට අභියෝගයක් කළා. වස්වාර්ථ දීපුත්‍රය ඔබයන්ි 100ක් 1000ක් මගේ දාන වළක්වන්නට බෑ. මම දන්නේ නැති බලන්නයි කියලා අභියෝගයක් කරලා සත්‍යක්‍රියාවක් කරගත්තා හිටි. මං කුඩා කලපතන් නිතිපන්සිය දක්වා පොය අකුසිය දක්වා සත්‍යයි. මම මව්පියන් දුක්ඛාන කළා සත්‍යයි. මම මේ ගව සංසාර සැප නොකතා ලෞතුරා බුදුබා කතාමේ දානේ පාරමිතා කීර්තියෙන් දෙනවා සත්‍යයි. මේ වාගේ දානවලි පාරමී පුරා ලොව බුදුවරු පසේ බුදු රහතන් වහන්සේලා පහළ වුණා සත්‍යයි. මේ සත්‍ය බලයෙන් මට මේ ගිනි අඟුරු වල ගිනි අඟුරු වලක් නොවේ මේ මැද්දෙන් ගිහිල්ලා කිසියම් අනතුරක් මේ දානේ දී ගන්න මට ශක්තිය ලැබේවා කියලා අදිස්ථාන කරගෙන පැන්නා. මේක නම් පුදුම ආත්ම පරිත්‍යාගයක්. බලා හිටියේ මිනිස්සු විස්මිත වුණා මේ ගිනි අඟුරු ආයත පයින් කොට. අනේකින් පැන්නාම මේ මහා පොළවට හිතක් හිතක් නෑ. නමුත් ගුණවතාගේ ගුණේ තේරෙනවා අගුණවතාගේ අගුණ තේරෙනවා. අගුණවතාගේ අගුණ තේරෙන නිසානේ දෙව්දත් තෙරුන්ද, කිංකිමාන විකාවද සුප්‍රබුද්ධ රජුනෝද නන්ද මානවකයාද නන්ද යක්ෂයාද කලාබු රජුනෝද ඒ භයානක පාපයන් නිසා ඒ මොහොතේ පොළොව පලාගෙන අවිහිසියට ගියේ මේ මහ පොළොවට තේරිලා වගේ නේද ඒ වගේ අනාගතයේ සබන සබන පියවරක් ගානේ නෙළුම් මල් පිපෙන්න පුණ්‍ය සම්භාර පුරණ මේ උත්තමයන් වහන්සේගේ ශිරිපතුල පිළිගන්නට ගින්නගුරු වන මැද්දෙන් සතරෝදයක් තරම් විශාල නෙළුම් මලක් පහළ වුණා. නෙළුම් මල උඩ තමයි පාර ඇඳුනේ. දැන් උන්වහන්සේ ඉබේම ප්‍රීති වාක්‍යයක් කියුණා. කාමං පතාමි නිරයන් උද්දපාදෝ අවංකිරෝ නානරියං කරිෂාමි ඡන්ද පින්දං පටිග්ගහා මේ වාක්‍ය කියුණා ඉබේම සන්තෝෂයෙන්. ස්වාමීනි මගේ දෙපා උඩුකුරුවේ හිස යටකුරුවේ මේ ගිනි අඟුරු වල මැද්දේ පිටුලක් කමක් නැහැ කියලා මම දන්නේ මට නම් දන්නොදේ ඉන්න පුළුවන් කමක් නැහැ ස්වාමීනි නමුත් මා හැසිරුණු ධර්මය මට පිහිටුණා ස්වාමීනි මට අනුකම්පාවෙන් මේ දානේ පිළිගන්න ශේකුවා කියලා පාත්‍රයට දානේ පූජා කළා. පසේ බුදුරජාන් වහන්සේ ධාතා දෙකකින් අනුමෙනි දේශනා කොට කින මහත් පළවන උපනිෂය අහතට පෑනගේ පෙනි පෙනී මහසින් වැඩියා. මේ බලාගෙන සිටියේ දෙනෝ දහසක් දෙනා මාගේ සාදුකාර දුන්නා. බෝසතුන් වහන්සේ නෙළුම් මල වැඩ උඩ වැඩ ඉඳගෙන තමිනි පිරිසට පුණ්‍යානුමෝදනාවක් කළා. සත්පුරුෂයනි, පින්කම් කරන්න බය නොවේත්වා. මං ජීවිතය ගැන නොබලා දිනගුරු මල වැද්දට පැන්නේ. මා අසුණු ධර්මයේ මට පිහිට වුණා. සමගේ ජීවිත පරිත්‍යාගයෙන් කළ මේ පින ඔබ සෑම දිනම අනුමෝදන් වෙත්වා. මේ කුසලයේ මත මතු අනාගතයේදී ලෝකයේම දැවෙන 11 මහා ගින්න නිවලා ලෝවැස ජනතාවට අමා මහ නිවන් සුව සාදා දෙනු පිණිස ලෝතුරා බුදුබා පිණිසම වේවා කියලා ගොඩ වුණා. මේ මොන ආශ්චර්ය ශ්‍රද්ධාවක්ද? මේකට කියන්නේ සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාව. ඒ කියන්නේ ඕනෑම මාර්ග බාධක අතුරු අන්තරා ජයගෙන තමා හිතන තින්කම කරන් ඉදිරිපත් වෙන තරම් උද්‍යෝගීමත් ශ්‍රද්ධාවට තමයි සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාව කියන්නේ. ඕකප්පන ශ්‍රද්ධාව කියන්නේ ඊට වඩා තවත් එකක්. ඒ කියන්නේ දැන් මඩක ඉන්නක් හිටේවා නම් වැටෙනවනේ ගැලවෙනවනේ. දහයා ගොඩක ඉන්නක් හිටේවා නම් අයිය නැතුව වැටෙනවනේ. නගරක් ద్వාරයක ඉන්ද්‍ර කියනේ කියලා ඉදි කඩුල්ලේ තියෙනවා කණුවක් හිටවන පිරිසක්. කණු දෙකක් තියෙනවා. අන්තෝ ඉන්ද්‍ර කියනේ බං ඉන්ද්‍ර කියලේ කියලා. ඒ කියන්නේ අපි ජේතු කණු. ඒ කාලේ අද වාගේ මේ රසායනික දේවල් වලින් කොන්ක්‍රීට් වැනි දේවල් තිබුණේ නැති නිසා තේන් නැති වරින් වර ওই කියන සමයේදී නිදසුනක වශයෙන් ගන්නේ නගර ద్వාරයේ සමීපරන්නේ හිටවන බොහෝම ශක්තිමත් කණුවක්. ඒ කණුවට ගන්න එක නා කඳක් නැත්නම් ඇහැල කඳක්. එහෙම නැත්නම් තවත් හේමලා කඳක් තනිකර අරටුවක් ගන්නෙ. රියන් අටක් දිගයි. රියන් අටෙන් හතරක්ම පොළවේ හිටවනවා. රියන් හතරයි පොළවෙන් උඩට තියෙන අඩි 6යි. මේක සිවුදිගෙන් එන වේරම්ම ගුණකටවත් ගැලවෙන්නේ නැහැ කියනවා. ඇතකටවත් මේක සොලවන්න බෑ කියනවා. අන්න ඒ වාගේ කණු තමයි සිටවන්නේ නගරද්වාරෙක මේ දොරටුව සඳහා දොරටුව මේ උළුවස්ස කණුව සඳහා. ඒ මේ උළුවස්ස කඳ වාගේ පිටවන ඉන්ද්‍ර කීලයට කීලෙ කිසිම දෙයකින් සොලවන්න බැරුව වාගේ යම් කෙනෙකුගේ හිතේ තුනුරුවන්ගේ ගුණස්කන්ධය පිළිබඳව සොලවන්න බැරි සොලවන්න බැරි වෙනස් කරන්න බැරි පිරි ශ්‍රද්ධාවක් ඇත්නම් ඒකට කියනවා ඕකප්පන ලක්කන ශ්‍රද්ධාව කියලා. ඕකප්පන කියන්නේ බැලගන්න ශ්‍රද්ධාව. කිසි දෙයකින් හොල්ලන්න බෑ. ඊළඟට ආගම ශ්‍රද්ධාව කියන්නේ ලෝතුරා බුදුබා කතාගෙන පෙරම් පුරණ පසේ බුදුබා කතාගෙන පෙරම් පුරණ සාහභෝගයේ කතාගෙන පෙරම් පුරණ නියත වෙච්ච උතුමන් ඉන්නවනේ ඒ නියත වෙච්ච උතුමන්ට භවයක් භවයක් පාසා කාගේවත් උපදේශක් නැසත් දන් දීම සිල් නැකීම භාවනා කිරීම ආදී කුසල ක්‍රියා සඳහා බලවත්ම ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒ ශ්‍රද්ධාවට කියනවා ආගම ශ්‍රද්ධාව. භවයෙන් භවයට භවයෙන් භවයට පිරින ශ්‍රද්ධාව කියන එකයි ආගම ශ්‍රද්ධාව කියන්නේ. ඊළඟට 6 වෙනි එක අධිගම ශ්‍රද්ධාව. අධිගම ශ්‍රද්ධාව නමින් කියෙන්නේ සෝවාන් ආදී මාර්ගඵලලාභීන්ට පිළිතන ස්ථිර ශ්‍රද්ධාවයි. ඒකට කියන තවත් වචනයක් අවිච්ඡා ප්‍රසාදය කියලා. අවිච්ඡා ප්‍රසාදය කියන්නේ සොලවන්න බෑ. අර ඕකාපද ශ්‍රද්ධාව වගේම තමයි අවිච්ඡා ප්‍රසාදේ මුල රැසිකින්වත් ආයේ කෙනෙකුට වෙනස් කරන්න බෑ. සරත් නුවර සිටියේ එක්තරා සූරම්බට්ට කියන මානවකෙක් ජේතවනාරාමයට ගිහින් බණහලා සෝවාන් වෙලා ගෙදර ආවා. මේක දැක්ක වසුවර්ග දේ පුත්‍රයා මොහුගේ හිතේ ශ්‍රද්ධාව වෙනස් කරන්න බුද්ධ විලාසයක් මවාගෙන ආවා. ඇවිල්ලා මේ සූරම් වාක්‍යක කතා කළා ගෙදරට ඇවිල්ලා මම ටිකකට ඉස්සර වෙලා ඇවිල්ලා බණක් කිව්වානේ. ඒ බණේ ටිකක් වෙනස් කරන්න දේවල් තියෙනවා. මං කියන්නේ සීල සංස්කාර අනිත්‍යයි කියලා. නෑ. සමහර නිත්‍ය සංස්කාර තියෙනවා. සීල සංස්කාර දුකයි කියවනේ. සැප සංස්කාරක් තියෙනවා. සීල සංස්කාර අනත්තයි කියවනේ. ආත්ම සංස්කාරයක් තියෙනවා. කියනකොට මේ සෝරම්බට සෝවාන් වෙලා ඉන්නේ ඒ තැනැත්තාගේ හිතේ පුදුමාකාර අවදීවීමක් ඇති වුණා. ලෝතුරා බුදුවරයන් වහන්සේලාට වර්ධින වචන නැහැ. උන්වහන්සේලාට අමතක වීමෙන් යමක් කියවන්නේ නැහැ. නත්ති දවා නත්ති රවා ආදි වශයෙන් හදිසි වචන කියමුකුත් නැහැ. උන්වහන්සේලාට නැත නිවැරදි කරන්න වචන දේශනා කරන ශිල්පක් නැහැ උන්වහන්සේලා සියල්ල දන්න සරුවක් නැයි. මේ නම් බුදු කෙනෙක් වෙන්න බෑ. මං අහන්නම් කවුද කියලා, එව තමුන්නාංශ කවුද කියලා. එතකොට මේ බුද්ධ විලාසයේ මවාගණිකේ මාර්ගයේ පුත්‍රයා කිව්වා මම තමයි වසවත්දී පුත්‍රයා කියලා. අසුරු සනක් ගහලා කිව්වා වසවත්දී පුත්‍රය ඔබ වගේ 100ක් 1000ක් ආවත් මා ලබාගත් ශ්‍රද්ධාව හෝ පිළිගැනීම වෙනස් කිරීමට පුළුවන් වෙන්නේ නැහැ කියලා සුරතනක් ගන්නකොට ඔහු අසුර දාන් වුණා. මෙන්න මේ වගේ දෙවිකෙනෙකුට මාර්ගයකටවත් සලවන්න බැරි ස්ථීර ශ්‍රද්ධාවක් හේතෙනවා මාර්ගඵල අධිගමනයේ. ඒකට තමයි අධිගම ශ්‍රද්ධාව කියන්නේ. ඩාර මුලින් සඳහන් කළේ චිත්‍ර ගෘහපතිමාට මේ හයම තිබුණා. දැන් එතුමා අනාගාමී කෙනෙක් වෙනකොට ඒතනත්තාට මේ කියන සායාකාරෝම සද්ධා සම්පදා තිබුණා. තුනුරුවන් අදපත් හතපත්යෙන් පිළිගැනීමේ සද්ධාන ලක්ෂණ සද්ධා තිබුණා. හිතේ යම් කිසි අමනාපයක් දුකක් ඇති වුණා නම් ඒ වෙලාවේ පිරිසිදු කර ගැනීම සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාවක් තිබුණා. මාර්ග බාධක අතුරු අන්තරා ජය ගැනීම සම්පස්හන්දන ලක්ෂණ ශ්‍රද්ධාවක් තිබුණා. ඉන්ද්‍රිය කේලයක් වාගේ සැලවිය නොහැකි ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාවක් තිබුණා. කල්ප ලක්ෂයක්ම නියත නිවන් දැකීමේ අධිගම ලැබීමේ නියත පුද්ගලයෙක් වශයෙන් දිනු කරගෙන ආපු ආගම ශ්‍රද්ධාවක් තිබුණා. මාර්ගඵල තුනක් ආબોධ කර ගැනීමෙන් ඊතියා වූ අධිකම ශ්‍රද්ධාවක් තිබුණා. එනිසා ශ්‍රද්ධාවෙන් පරිපූර්ණයි. සීල සම්පදා ගැන සඳහන් කරන කොට සීලය සීලය කියන්නේ කාය වාක් සංවරය. සීලයේ තියෙන ප්‍රභේද දෙකක්. සමාදාන උපධාරණ කියන ලක්ෂණ දෙක. සමාදාන කියන්නේ සංවරය. උපදානය කියන්නේ උසස් ගුණයන්ද පිහිටවීම. හැම ශික්ෂාපදයකම මේ ලක්ෂණය දෙක තියෙනවා. පාණාතිපාතා වේදමණී සමාදන්ව රකින්න කොට එයින් සමාදාන කියන සංවරය ඇති වෙනවා උපදාන කියන උසස් ගුණයන්ට ආධාර වෙනවා පංච ශික්ෂාපදේම ආදී වස්තුමගේ ශික්ෂාපද අතම ධාර්ත දස සීල අස්වාංග උපෝසත සීල සාමනීර දස සීල කෝපයක් සංවර උපසම්පදා සීල ආදී වශයෙන් කියන මේ සෑම සීලයකම සමාදාන උපදාන කියන ලක්ෂණ දෙක තියෙනවා සමාදාන කියන්නේ සංවරය උපදාන කියන්නේ උසස් ගුණයන්ට ආධාර වීම. ඒකට තමයි සීලය සීලය කියලා කියන්නේ. ඒ සීලය කර්ම පහකින් සංවර වෙන්න ඕනේ. කරුණු පහකින්ම සීලය සීල සංවර වෙන්න ඕනේ. මොනවාද මේ කරුණු පහ? සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ත සංවරය සහ විරිය සංවරය. මේ සංවර පහෙන් එකක් හරි අඩු වුණා නම් සීලය අපිරිසුදු වෙනවා. මේ පහම හරියට තියෙනවා නම් සීලය පිරිසුදුව පවතිනවා. ඒ සීල සංවරය කියන්නේ තමා සමාදන්ව රක්නා ශික්ෂා පද මනමින් ආරක්ෂා කරන. කරුණු අටකින් ආරක්ෂා කරන්න ඕනේ. අඛණ්ඩ, අච්ඡිද්‍ර, අසබල, අකල්මාස, බුජිස්ස, විඤ්ඤුප්පසත්, අපරාමත්ත සමාධි සංවර්ධනක කියන ලක්ෂණාට පිරෙන හැටෙද සීලය රකිනවා. අන්න සීල සංවරය. මේ අකන්න කිව්වේ ශික්ෂාපද හේලියෙන් අගින් මුලින් අගින් කලාගෙන නැහැ. අච්චිදල කියන්නේ මලින් ශික්ෂාපද කැරිලා නැහැ. අසබල කිව්වේ හේලියේ ශික්ෂාපද කැරිලත් නැහැ. අකල් මාසිකේ තනින් තන ශික්ෂාපද කැරිලත් නැහැ. තුන හතරයි. ලාභ සත්කාරේ කීර්ති ප්‍රශංසා නම්බු නාම වැනි සුළු දෙයකට ආශා කරමින් සීලය රැක්කේ නැත්නම් අන්න බුද්ධිච්ච. ඒකෙන් නිදහස් සීලය කියන එක. තෘෂ්ණාවට වහල්ුනේ නැහැ. මරණින් මත්තේ දිව්‍ය ලෝක සම්පත්, බ්‍රහ්ම ලෝක සම්පත්, සිතු සම්පත්, සේනා පරිවාර රාජ්‍ය සම්පත් ආදී පතන්නේ නැහැ. අන්න අපරාමර්ථ සීලය. එවැගේම එවැනි ප්‍රඥා සීලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දැක්කම සාදුකයා සතුට වෙනවා. අන්න විඤ්ඤුප්පසත්ත්‍ය සීලය. එහෙම රක්නා සීල නිසා වාඩි වෙලා හිතයක් හිතර සනිසිල්ලයි සමාධියයි. නැගිටලා හිතයක් හිත සමාධියි. ඇවිදින්න හිතයක් හිත සමාධියි. නිදාගෙන හිතයක් හිත සමාධියි. භාවනාවට යෙදෙන යෙදෙන වාරයක් ගන්න හිත සමාධිය වෙනවා. ඒ මොකද සීලය පිරිසුදු නිසා. ඒක සමාධි සංවර්ධනිකයි. මෙන්න මේම රක්නා සීලයට කියන සීල සංවරය. ඒ සීල සංවරයේ තව විසද වෙන්නේ, සුවිසද වෙන්නේ, පිරිසුදු වෙන්නේ අනිත් සංවර හතරක් වෙනකුණයි. ඒ මොනවාද සති සංවරය. ඇසෙන්, කනෙන්, නැහෙන්, දිවෙන්, කයෙන්, හිතෙන් ගන්න අරමුණු වලදී ලෝභයක්, දෝෂයක්, මෝහයක්, මාන්නයක්, iriසියාවක්, කෙලෙස් හිතක් පහළ වෙන්නේ නොදී සතිමන්ත වෙනවා. සතිමන්ත වෙන්නේ නෙමෙයි. ඒ හැම දෙයක්ම යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් භාවනාක් නංගනවා. නිදර්ශනයක් වශයෙන් අපි කියමු ලස්සන මල් ගහක් දැක්කා. අන්න සති සංවරයේ තියෙන එක්කෙනා ආ මේ මල අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තන්න සිහිය පිහිටුවා ගත්තා. මේ මල අද ලස්සනයි. එතනකොට පරවලා වැටෙනවා අනිත්‍යයි අනිත්‍යයි මෙන්න කරමු. එහෙම නැත්නම් මේ මලෙන් මේ වර්ණයෙන් බුද්ධ පූජා වේවා. අන්න සතිය හේතිය කුසාසික. ඒ කියන්නේ දකින දකින අහන අහන හැම දෙයක් ගැනම කුසාසිතක් පහළ වෙන හැටියට සිහියෙන් යුක්ත නම් අන්න ඒක සති සංවරයයි. එතකොට අර මුලින් කියපු සීලය පිරිසිදුයි. සතු සංවරයේ බිඳුනා නම් අර මුලින් කියපු සීල සංවරයත් බිඳෙනවාමයි. ඊළඟ ඥාන සංවරය. ඥාන සංවරය කියන්නේ සීලය පිළිබඳ මන ආභෝධයයි. සීලය නම් මේකයි. සීලේ ආනිසංස මෙහෙමයි. සීලේ කිලුට වෙන්නේ මෙහෙමයි. සීල බිඳෙන්නේ මෙහෙමයි. සීල දැකන්නේ මෙහෙමයි. සීලේ පිරිසිදු කම මෙහෙමයි. ඔක්කොම සීලය ගැන මනාව ආභෝධයකින් කටයුතු කරනවා. එසේ ආબોධය නැත්නම් සීලය කිලු කියන්නේ ඉඳ තියෙනවා. සීලෙන් කැඩෙන්නේ ඉඳ තියෙනවා. එනිසා මේ නුවණින් දැන සංවර වීමට කියනවා ඥාන සංවරය. ඒකකින් අරිහත්ත්වයට දක්වාම හිත දියුණු කිරීමයි ඊළඟ කාන්ත සංවරය. දැන් මේ සීල සංවරයයි, සති සංවරයයි, ඥාන සංවරයයි තුන තිබුණා. ඉවසීමේ ගුණය නැත්නම් සීලය කැඩෙනවා. සීලවන්තයාට ඉවසන්න ගොඩක් දේවල් තියෙනවා. කමෝ හෝති සීතස්ස උන්නස්ස දිගච්ඡාය පිපාසාය දංස මකස වාත ආතප කිරින්සප සම්පස්සානං දුරුත්තානං දුරාගතානං වචනපතානං උප්පන්නානං ශාරීරිකානං දුක්ඛානං තිප්පානං කට්ඨා කටුකානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං අජවාසක ජාතිකෝ හෝති මෙන්න ඉවසනිතින් ජාති සීලවන්තයා සීලේ රකින්න කොට සීතලෙන් වෙන පීඩා ඉවසෙනවා සීතල නිසා සීල් බිඳ ගන්නෙ නෑ. උෂ්ණත්වය නිසා සීලේ කඩා ගන්නෙ නෑ සීලේ රැක ගන්නවා. ඉවසනවා. බඩගින නිසා සීල් බිඳ ගන්නෑ සීලේ රැක ගන්න ඉවසීමෙන්. විපාකය නිසා ඉවසීමෙන් සීලේ රැක ගන්නවා. නැතිමඳුරු පීඩා නිසා ඉවසීමෙන් සීලේ රැක ගන්නවා. අවුලෙන් වශයෙන් පින්නින් වෙන පීඩා නිසා ඉවසීමෙන් සීලය රැක ගන්නවා. නපුරු සර්පයන්ගෙන් වෙන පීඩා ඉවසීමෙන් යුතුව සීලය රැක ගන්නවා. අනුංග නින්දා අපහාස චෝදනා පරූපවාද ගර්ජන තර්ජන මේ ඔක්කොම ඉවසීමෙන් යුතුව සීලය රැක ගන්නවා. කායික වශයෙන් වෙන දුක් වේදනා, දැඩි වේදනා, කරකස වේදනා, කටුක වේදනා, ඉවසීමේ හේතු වේදනා, මරණයට පත් වේදනා පවා තියෙනවා නම් මේ සියල්ල සීලය නිසා ඉවසනවා. මෙන්න මේ වාගේ ඉවසීමේ ගුණයට කියනවා කන්ති සංවරය කියලා. ඒ කන්ති සංවරය තියෙන කොට සීලය බොහොම ප්‍රබෝෂරයි. අනික විරිය සංවරය. දැන් සීල සංවරය හොඳින් තියෙනවා, සති සංවරයක් තියෙනවා, ඥාන සංවරයක් තියෙනවා, කන්ති සංවරයක් තියෙනවා. නමුත් ඉඳහිට සංසාර දෝෂ නිසා, අනුසේ කෙලෙස් නිසා විතර කෙලෙස් සිටිලි පහළ වෙන්න පුළුවන්. ඒකට කියනවා පරිඋත්ථාන කියලා හිතේ කෙලෙස් සිටිලි නැගිලි එන්නේ එන්න පුළුවන්. ඒ නැගී එනකොට වීරිය උපදවාගෙන දැඩි උත්සාහයෙන් මේ කෙලෙස් හිත පාදලා, අඹරලා ගලේ අඹරන මිරිස් මිරිස් ගලේ අඹරන මිරිස් වාගේ අඹරලා දාන තරමට වීරිය පහළ කරගෙන නුවණින් වීරිය කරනවා. ඒ කෙලෙස් යටපත් කරන්න කෙලෙස් මැඩපවත් ගන්න වීරිය කරනවා. අන්න වීරිය සංවරය. එතකොට කෙලෙස් සිටියේනේ දුර වෙලා යනවා. මෙන්න මේ සංවර සීල පහ කියනකොට ඒකට කියන සීල සම්පදාව කියලා. මෙන්න මේ සීල සම්පදාව එදා මත්තිකාසන්න නගර වාසී චිත්‍රගුරුතුමාට මනාප හිතා තිබුණා. එතුමාගේ සීලය අඛණ්ඩයි, අච්චිද්‍රයි, අසබලයි, අකල්මාශයි, බුද්ධිස්සයි, විඤ්ඤුප්ප සත්‍යයි, අපරාමත්තයි සමාධි සංවත්තනිකයි. එතුමා සැබෑ සීල සංවරයෙන් යුක්ත කෙනෙක්. සති සංවරයෙන්ද යුක්ත කෙනෙක්. ඥාන සංවරයෙන්ද, ශාන්ති සංවරයෙන්ද, විරිය සංවරයෙන්ද යුක්ත නිසා තමයි මේසා විශාල පිරිසක් එතුමාට පක්ෂපාතව සහභාගීව කටයුතු කරන් යෙදුණු. ඊළඟට යසස කියන්නේ මෙතන සඳහන් වෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියයි. යසස බුදුරජාණන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන බොහෝ දේශනා පවත්වලා තියෙනවා. එකදාසා කනදමා හිමියන් වහන්සේ බුදුපාමුන්ට ඇවිත් කියනවා ස්වාමීනි මම මේ ධර්මයේ සිහි කරන්නේ මට මෙහෙම එකක් හිතන එකක් ඇත්තද? මට හිතුණා මේ බුද්ධ ශාසනයේ භාගයක් ඇඳී පවතින කල්යාණ මිත්‍රයා උඩයි කියලා. නැතානන්දයෙන් නොකිය මෙසේ නොකියව බුද්ධ ශාසනයේ භාගයක් නෙමෙයි සම්පූර්ණ බුද්ධ ශාසනයම කල්යාණ මිත්‍ර ශාසනයක් කියලා පිළිගන්නයි කිව්වා. අභිධර්ම පිටකයේහි ධම්ම සංගමේ ප්‍රකරණයේහි නිච්ඡේප කාණ්ඩයේහි කල්යාණ මිත්‍රයා තෝරන මෙන්න මේ දේශනාවක් තියෙනවා. සත්තගතමා කල්යාණ මිත්‍රතා යේතේ පුද්ගලා සද්ධා සම්පන්නා සීල සම්පන්නා සුඛ සම්පන්නා ඡාග සම්පන්නා පඤ්ඤා සම්පන්නා යාතේ සම්පුද්ගලානං ආසේවනා නිසේවනා සංසේවනා භජනා සම්භජනා සම්බත්තේ සංසම්පවංකතා අයං උච්චති කල්යාණ මිත්‍රතා මේ දේශනා පාඨය බොහොම පැහැදිලි. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ කුමක්ද කියනවා නම් යම් යම් කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. සීල සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. ධර්මාඥානය ඇති සුරත සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. ත්‍යාග සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. භාවනා ප්‍රඥාවෙන් ඥාන සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. යාකේ සම්පුද්ගලානම් ආසේවනා එවැනි පුජ්‍යලයන් ආදරෙන් ආශ්‍රය කිරීම. නිසේවන නිතර නිතර ආශ්‍රය කිරීම. සංසේවන ගෞරවයෙන් ආශ්‍රය කිරීම. භජන භජනය කිරීම. සම්භජන ගෞරවයෙන්ම භජනය කිරීම. භක්තිය ඒ කල්යාණ මිත්‍රයන් කෙරෙහි භක්තිමත් වීම. සම්භක්තිය ගෞරව සම්ප්‍රයුක්තව නැමීගත් භක්තිමත් වීම. සං සම්පවංකතා ඒ කල්යාණ මිත්‍රයන් නැමීගත් ප්‍රයත්නයෙන් කටයුතු කිරීම. අයං උච්චති කල්යාණ මිත්‍රතා මෙන්න කල්යාණ මිත්‍ර සම්පදාය. මෙතන භෝග සම්පatti නමින් කියවෙන්නේ දැන් හේතුමා ඒ චිත්‍රගෝපුතුමාට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය බොහෝම ඉහළින් පිහිටා තිබුණා. අර වන්දනා ගමනේ මේ පේනවානේ 500ක් සංඝ පිරිස 500ක් සිල් මේ භික්ෂුණීන් වහන්සේලා පිරිස 500ක් උපාසකවරු පිරිස 500ක් උපාසිකා පිරිස ඔක්කොම ශ්‍රද්ධාවන්තය, සීලවන්තය, සුතවන්තය, ත්‍යාගවන්තය, ඥානවන්තය. අර මුලින් සඳහන් කළා වාගේ කිරට කිර එකතු වෙනවා. පණියට පණි එකතු වෙනවා. රිදියට රිදිය එකතු වෙනවා. රණට රණ එකතු වෙනවා. මණිකට මණික එකතු වෙනවා. ඒ වාගේ මේ පුණ්‍යවන්තයාගේ సంతානිකම ගොසක් ගුණ සම්පත් නිසා මේ වාගේ පුණ්‍යවන්ත පිරිසක් එතුමාට යස පිරිවර වශයෙන් ලැබුණා. ඒ වගේම අවසන් කළ නොහැකි මහා භෝග සම්පත්තියක් එතුමා ලැබී තිබුණා. ඒ තමයි අර සියමතුරා බුද්ධ ශාසන කාලේ අවුරුදු ලක්ෂයක් තිස්සේ දම්පින්කම් කළා. තවත් බුදු සසුන් සම්මුඛ වෙන්නේ නැති විස්තරාත්මකව සඳහන් වුණාට අබුද්ධෝත්පාද කාලවලදී බොහෝ දම් පින්කම් කරන්නේ නැති කාශ්‍යප බුද්ධ ශාසනයේ තරවාගේ හොඳ බෞද්ධයෙක් වෙලා බොහෝ දම් පින්කම් කරගෙන ආවා. ඒ විදිහේ පරිත්‍යාගශීලී ගුණය නිසා තමයි ප්‍රමාණ කළ නැති භෝග සම්පත් ඇතුව දැනෙන්නේ සිටී. ඉතින් මේ අනුව සලක බැලීමේදී යම් කෙනෙක් යම් කුසලයක් කරලා යම් කිසි අදිෂ්ඨානයක් කරතොත් ඒ සියල්ල එසේම සිද්ධ වෙනවා කියන එක මේකෙන් හොඳට පැහැදිලි වෙන සිද්ධාන්තයක්. මේවාට අපි කෙටියෙන් කියන්නේ හේතුඵල සම්බන්ධතාව කියලා. පටිච්ච සමුප්පාදය. දැන් මේකෙන්දී අපි සැලකා බලමු. අපි දන් දෙනවා, සීල් සමාදන් වෙනවා, බණ අහනවා, භාවනා කරනවා, ධම් පින්කම් කරනවා, මේ පින්කම් කරනවා. අපේ චිත්තසංතාන වල යම් කිසි අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. මට මේ කුසලයේ අසවල් බෝධි ඥානයෙන් ත්‍රිවිද්‍යා සත්‍යවිඥා සිව් පිරිසිඳා ආදී ඥාන සම්බන්ධව මඟපල නිවන් සුව ලබන්න හේතු වේවා. හිතුවොත් ඒ කුසල් සිතින් සිටින දේකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. ඉජ්ජති භික්ඛවේ සීලවතෝ චේතෝපනිදි විසුද්ධත්තා කියන බුද්ධ වචනයක් තියෙනවා. සීලවන්තයාගේ චිත්ත සංකල්පනා පිරිසුදු බැවින් සමෘද්ධ වෙනවා කියන එක සාපිකයක්. ඒ නිසා අප විසිනුත් නිත්‍ය වාක්‍යයෙන් පංචශීලයේ ආරක්ෂා කරමි. උපෝසත වාක්‍යයෙන් අෂ්ටාංග ශීලයේ උත්සාහයක් නම් දස ශීලයේ හෝ ආරක්ෂා කරමි. නිත්‍ය වාක්‍යයෙන් පංචශීලයේම ප්‍රභේදයක් වන ආදී වර්තමක ශීලය ආරක්ෂා කරමි. මෞපිය උපස්ථාන කරමින් වැඩිහිටියන් සැලකමින් එවාගෙම බණ අසමින් බණ දෙසමින් පින් අනුමෝදන් වෙමින් පින් අනුමෝදන් කරවමින් දස පුණ්‍යක්‍රියා පුරන්නට අපට පුළුවන් එවැගේම පාණාතිපාතා වේරමණී ආදී වේරමණී ශික්ෂාපද හතක් අනවිද්‍යා අව්‍යාපාද සම්මාදිට්ඨි කියන මනෝද්වාරික කුසල කර්මපත තුනක් කියන දස කුසල සමාදන් වෙලා අපට රකින්න පුළුවන්. එවැගේම ශ්‍රද්ධාවේ ගුණ දියුණු වීම සඳහා නිතර බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය ආදී මේ උසස් ගුණ භාවනා දියුණු කරගන්න පුළුවන්. බොහෝ දෙනෙක් බොහෝ සෙයින් භාවනා කරන්න වාඩි වෙන්න පළමුවෙන්ම සමාධියක් ලබන්න. ඒක සිදු නොකළ හැකි දෙයක්. නිතර නිතර දුවන පායන මේ සිත එකපාරට සමාධි කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට තියෙන අනුස්සති භාවනා ක්‍රමයක්. ඒ අනුස්සති භාවනා වඩාන යනකොට සමාධිය ඉබේම ලැබෙනවා. ඒක අනුපිළිවෙලෙන් යා යුතු ගමනක්. දැන් කුඩා දරුවෙකුට දෙල්ලෙන් නැතුව විනාඩි 10ක් ඉන්න කිව්වා ඉන්න බෑ. වාස 8ක 10ක දරුවෙකුට එල්ලෙන්නේ නැතුව විනාඩි 10ක් ඉන්න කිව්වට ඉන්න බෑ. ඒ දරුවාට අපේ රූලක් ඇඳලා දෙනවා මීටර 30ක් 40ක් මේක 10 වාරයක් දුවන්න කියලා. ඒක බොහොම සන්තෝෂයෙන් කරනවා. දුවන්නේ රූලෙනේ. අන්න ඒ වාගේ තමයි අපේ හිත භාවනාවට යොමු කරන්න පිළිවෙල. භාවනාවට යොමු කරන්නේ නම් ඉස්සර වෙලා අනුශිත ක්‍රමයක් හිතට පුරුදු කරන්න ඕනේ. එක පාරටම ආනපාන සතියෙන් හරි කසන ධාන ආදියකින් ධාන වඩන්න පුළුවන්කමක් නැහැ. අර දරුවා දහමාරයකේ රූලේ දිල්ල දුවල දුවල හැටිවැටමම නවතිනවා. අන්නේ වෙලා දරුවා නොසල්මන නිසල්මන්ව ඉන්න පුළුවන් නින්දත් යනවා. ඒ වගේ තමයි මේ සිත. අපි හිතමු බුදුගුණ නමේ මුල සිතාගට අඟ සිටමුවට අර්ථ වශයෙන් හරි ධර්ම වශයෙන් නිතර නිතර හිතින් ආවර්ජනය කරන ප්‍රයක්මාරා. නැත්තම් ප්‍රය භාගයක් හරි. එහෙම කරනකොට මෙන්න හිත ඇතුළේ කුසල් චිත්ත වීතියකනේ. කුසල වීතිය එකයි එක දිව්‍ය. ඒක නිසා ඊට පස්සේ තන්පත් වෙනකොට මෙන්න හිත සමාධි වෙනවා. එහෙම නැත්නම් මෛත්‍රියේ මානසිකාරයක් දිගට වේලාවක් කරනවා. නැත්නම් දත්තිංශාකාරය ගන්නවා. නැත්නම් මරණානුස්සතිය ගන්නවා. මේ වාගේ අනුස්සති කරන්න පුළුවන් භාවනාවක් ඉස්සෙල්ලා ඉතර දෙනවා. ඒ භාවනාවෙන් විනාඩි 15ක් 20ක් 30ක් 45ක් වගේ හැසිරිලා ආනපාන සතිය වැනි ඒකාග්‍රතාවක් සඳහා යෙදුනොත් අන්න සමාධි වෙනවා. එතකොට තමන්ම තමන් ලොකු සතුටක් විඳ ගන්න පුළුවන්. මෙන්න මේ මාර්ගය තමයි අපේ හිත සමාධිමත් කරගනිමින් කුසල චිත්ත වේති පාල කරගනිමින් මේ කියන සද්ධා සම්පදා සීල සම්පදා එවාගේම පරිවාර සම්පදා භෝග සම්පදා සියල්ල සාක්ෂාත් කරගන්න පුළුවන්. චිත්‍රගෝපතුමාගේ ප්‍රාර්ථනා තිබුණේ විචිත්‍ර ධර්ම සත්‍යත්වයෙන් අග්‍රස්ථානීය දිනාගෙන නිවන් දකින්නයි එතුමා ඒ සම්පත් සියල්ල එසේම සාක්ෂාත් කරගත්තා. එතුමාගේ ආයුෂාගේ කෙලවර බඹල උපන්න සුද්ධා වාසී. අද බඹලෝ ඉන්නවා. අපිත් යම් දවසක ධ්‍යාන වඩා බඹලෝ ගියොත් දකින්න පුළුවන් කතා කරන්න පුළුවන් කළ තින්කම් ගැන විස්තර අහන්නත් පුළුවන්. ඒකම දැන් අපි සලකා බලමු අපේ ශාන්තිනායකයන් වහන්සේ අපි දීර්ඝ කාලයක් තිස්සේ පිරු දාන ආදී පාරමී සම්භාර හේතුයෙන් බොමුලාරා වැළඳගෙන මාන පරාජයකට ලෝතුරා බුදු වුණා. අබ්දු 45ක් බුදු කිස සිද්ධ කළා. සූවිසි අසංකේය නව කෝටි 6 ලක්ෂයක් දෙන නිවන් පුරේ පැමිණියුවා. තමන් වහන්සේ කෙටි කලකින් පිළිනිවෙන බැරි අවුරුදු 5000කට වැඩි කලක් දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස පවතිවා කියන අදිස්ථානයෙන් සුදු බුදුරැත් හේදෙන දලදා ස්පර්ශයෙන් සුවාස උදාස ධර්මස්කන්ධය දේශනා කොට ලැබුවා. තමන් වහන්සේ ආයුෂ්‍යාගේ කෙළවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළේ මිනිපානක් නිවෙන්නාසේ පිරිණිවුණා. තාතන් වහන්සේලා පිරිණිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙසු ජනතාව ශෝකයේ කර්මාරූපව මිය පරලෝ ගියා. යටිහිත විහාරස්ථානද එවාසක පැවැති සොළොස් මහා ජනපද රාජධානි උයන් පොකුණු මාලිගාදී සියල්ලද කාලයාගේ වැෑමෙන් නෂ්ටාවශේෂ වුණා. අද ජම්බුද්දීපයේට යන්නේන කාටත් තේරුම් ගන්න පුළුවන් මොනතරම් වෙනස් වීමකට පත් වෙලාද කියලා. මේ මාගේ ඉරහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් වචෙන් බුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලත් මතුමත්යේ ලැබෙන දිව්‍ය මානුෂාගේ සැප සම්පත් සියල්ලත් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙමේ නැති වෙමේ යන බැවින් අනිත්‍යයි සිඳමින් බිඳමින් ඇති වෙමින් නැති වෙමින් පෙළෙන බැවින් දුක්ඛයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි අනිත්‍ය දුක්ඛ අනාත්ම බැවින් හා පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභව කියලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක්ඛාරි සත්‍ය උපදවන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දුක නැති සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අනන්ත අපරිමාණ බුදු ප්‍රසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාදී පාරමී දෙලින් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර ශාන්ත අමා මහ නිවනටපත් වීම දාලා සීල සතර දුක් තරණය කළ කෙලෙස් ගිනිමෙල නිවාසාන්ත නිවනින් සැලසී වදාළ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස් කරන සෑම කුසලයක් අපට පාරමී බාටපත් වේ. බෝධිපාක්ෂ ධර්ම බාටපත් වේ. සතු බෝධිඥානෙන් සුවසේ චතුරාරි සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා සබා ගන්නවා. දැන් පැයකුත් විනාඩි 15ක කාලයක් ගත වුණා. මේ කාලය තුල අපි සෑම දිනාගේ චිත්ත සංතානයන්හි පහළ වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි බෝධිපාක්ෂ ධර්ම 37යි. මේ අහන්නේ මේ දේශනා කරන්නේ බුදුරජාන් වහන්සේ දෙසූ දහමක් නේද කියලා ඉතේ ඥානාන්විත පිළිගැනීමක් ලැබුණා ඒකට කියනවා සම්මා දිට්ඨිය ඒ බණ ඇසීම සඳහා බණ දෙසීම සඳහා නැවත නැවත යොමු කරන ධර්ම ශාස්ත්‍රයේ විතර්කය ඒක සම්මා සංකල්පනාව. බණ දෙසීමත් බණ ඇසීමත් සඳහා හිතේ ගතේ ඇති වෙන උත්සාහය සම්මා වායාමය. බණ ඇසීම බණ දෙසීම සඳහා යොමු කළ සිහිය සම්මා සතිය. ජවන් සිතක් ගානේ පහළ වූ ඒකාග්‍රතාව සම්මා සමාධිය. දේශනා කිරීමේදී මුසාවාදයෙන් තොර විසුණු වචනෙන් පරිස වාචයෙන් සම්පප්පලාපයෙන් තොර භාවිතා කරන බැවින් ඒ වචන සම්මා වාචා. නමස්කාරයේ කොට සිය සිතරණිය සහ සීලේ පිහිටීමේදී සම්මා වාචා එවාගෙම ගෞරව සම්ප්‍රයුක්ත එළියා පැවැත්වීම සම්මා කම්මන්ත එසේම හිතේ පිරිසුදු බව සම්මා ආජීව දැන් මේ බණ දෙසීමෙන් ඇසීමෙන් අප දෙපාර්ශ්වයම සිද්ධ කළා කියන්නේ නානාක්ෂණික වශයෙන් වෙන වෙන චිත්ත සංතාන තුලින් ආර්ය අෂ්ටාංග මාර්ගයක් හිතේ වැඩි දියුණු කිරීමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන කොට එතන බෝධිපාක්ෂ ධර්ම 37ම යෙදෙනවා සම්මා සතිය කියනකොට සතිපට්ඨාන හතරක් තියෙනවා. සම්මා වායාම කියනකොට සම්‍යක්පදාන හතරක් තියෙනවා. එවාගෙම සම්මා දිට්ඨිය කියනකොට පඤ්චේන්ද්‍රිය ප්‍රඥා බල ධම්මේචේ සම්බොජ්ජංග මේ ධර්මයක් තියෙනවා. සම්මා සමාධි කියනකොට සමාධි ඉන්ද්‍රිය සමාධි බල ධම් සමාධි සම්බොජ්ජංග ආදී වශයෙන් යෙදෙනවා. ඔය විදිහට බැලුවාම සතිපට්ඨාන සතරක් සම්‍යක් ප්‍රදාන හතරක් ඉදිපාද හතරක් ඉන්ද්‍රිය ධර්ම පහක් බල ධර්ම පහක් බොජ්ජංග හතක් මේ මාර්ගාංගයට ඒකාබද්ධව වැඩෙනවා. එයින් සිදුවෙන්නේ චිත්තක්ෂණයක් ගානේ මුලින් සඳහන් කළ චතුරාර්ය සත්‍ය අවබෝධයේ සමීප වීමයි. එක එක කුසල ජවන් සිතක තියෙන ශක්තිය කල්ප කෝටි ගණන් සංසාරේ කෙටි කරන්නේ. ඒ සංසාරේ කෙටි කරනවා කියන්නේ ජාති ජරා මරණ ආදී දුක් ධර්මයන්ගේ කෙටි වීමයි. අන්න දුක්ඛ සත්‍ය අවබෝධයට සමීප වුණා චිත්තක්ෂණයක් ගන්න. චිත්තක්ෂණයක් ගන්නේ කල්ප කෝටි ගණන් ඈත පහළ වෙන්න තියෙන 1500ක් ක්ලේශයන් පහළ නොවි යනවා. අන්න සමුදය සත්‍යයේ ප්‍රහාණයට සමීප වුණා. චිත්තක්ෂණයක් ගානේ ශාන්ත නිර්වාණ ධාතුවට අපි සමීප වුණා. චිත්තක්ෂණයක් ගානේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුණා. මෙයින් අපි සිද්ධ කළා තියෙන බණ දෙසීමෙන් බණ ඇසීමෙන් නිවන් දකින අතුරු දිව ලෝකයට පමුණුවන, මනු ලෝකයට පමුණුවන, බම ලෝකයට පමුණුවන, සුගති ලෝකයට පමුණුවන ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයක් වැඩි දියුණු කිරීමයි. එය අපි යම් කිසි විදියකින් රහත් බෝධියේ, පසේ බෝධියේ, අභිසම්බෝධියේ පතාගෙන නම් මේ පෙරම් පුරන්නේ ඒ බෝධි ඥානයේ වෙත මේ ලෞකික මාර්ගාංග අට අපි පමුණුවනවා. ඒ නිසා කවදා හරි ලෝකෝත්තර මාර්ගාංග අට බවට පමුණවා ගන්නට මේ රැස් කරගන්න කුසලයේ උපනිශ්‍රේ වෙනවා. නිසා ලෞකික ලෝකෝත්තර සියලුම යහපත් සප සම්ප්‍රත් මුදුන් පමුණවා ගන්න හේතු වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන සයකොත් විනාඩි 15ක් අපි ගත කරගත්තා කියා හිතේ ශනිසිල්ල සතුට ඇති කරගන්න අතරත මෙතෙන් මේ රැස් කරගත් කුසල සම්භාර ධර්මය අද අපි මේ සැනසෙන බුදු සසුන නොනැසී නොපිරිහි අඳුරු නොවේ අතුරු දාන් නොවේ අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලයේ නිර්මලව පැවැත්මට හේතු වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ශාසන භාරධාරී සුකේතන ශික්ෂාකාමී සංඝ පිටුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත සීල සමාධි ප්‍රඥා වඩමින් ධර්මාඥාන භාවනාඥාන වඩමින් ඥාන අභිඥා මාර්ගඵල ලැබමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අපරස් කරගන්න කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා කියා මෛත්‍රී කරනවා. ළමින් අභාවක් પ્રાપ્ત මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදී සීලම ඥාතීන්වත් මේ සහභාගී වෙතින සීලම දෙනාගේ මේ පල්ලෝගේ ඥාතීන්වත් මේ කුසලයේ අත්පත් වේවා. ඒ සෑම දිනාටද සුගති සම්පත්ම සිද්ධ වේ පසු බෝධි ඥාන වලින් අග්‍රාමා මහ නිවන් සුවක් වේවා කියා අපි කරුණාවෙන් පින් පමුණුවමු. ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙපින් අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා නව වාරයක් සම්බුද්ධ ශාසනයේ පූජා වූ බුද්ධ භූමියක් වනසේ ලංකාද්වීප ධරණී තලයේහි අන්‍යාගම් බලවේග මිසදිතු බලවේග ආධර්ම බලවේග මිත්‍යා බලවේග ඉවත් කරවා දමා ශ්‍රී ලංකාව බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට මහා සංගරුණට මේ පින්වත් සැමටද ക്ഷേම භූමියක් ධර්මද්වීපයක් ධර්ම රාජ්‍යයක් ජය භූමියක් විජය භූමියක් සුද්ධ භූමියක් ශ්‍රීසුද්ධ භූමියක් පුණ්‍ය භූමියක් පාරමිතා භූමියක් ධර්ම භූමියක් අභය භූමියක් බවට පමුණුවමින් ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා පැතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු හිතවත් මදහත් අහිතවත් සෑම සත්වයන්වත් මෙම කොළ බගනුවද වැසියන්වත් අවත ගම් නගර ලංකාව දමදිව තුළ මේ සක්වල සීලු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයටත් මේ පින ලැබේවා සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා සරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් ශාන්ත නිවන් සුව ලබත්වා ආත්මයිත්‍රීන් පින් පමුණුවමු සංවරත මෙතිකින් අපි රැස්පත් කර ගන්නාද කුසලානිසංස බලෙන් බුද්ධාදී රත්නත්‍රය අනුභව බලෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලෙන් මේ සහභාගී වන සීල මහත්තුරු මව්වරු දූ දරු ඥාති මිත්‍ර හැම දෙනාටම එවාගේම සාදුකියා සිත් පහදවා ගත් සමටත් මෙලෝ වශයෙන් ඇති අසනීපකම් අපලෝපද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ලම හිරුදුටු අමිරුසේ විහෙත විද්වාංශනේ වේවා උදා වූ අභිනව වර්ෂයේ පුරාම දාන සීල භාවනාදී කුසල් යත් කරගනිමින් පුණ්‍ය වර්ෂයක් පාරමී වර්ෂයක් ධර්ම වර්ෂයක් වගේම සියලු භූමියක් ඇති රටක් වර්ෂයක් ඇති රටක් බවට පමුණවාගෙන නිවන් මඟ පාරමී පුරා ගන්නට පහසු වෙන සැලසේවා සබන පබන පියවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මාගමේ අසීමිත ආශිර්වාදයේ පිහිට වේවා. රජසොර සතුරු ගිනි ජල වාසයේ සාවියා උදාද විපත්ති වලකේවා. කායික මානසික සැනසෙල්ලේ දෙලව දුණුව නිවන් මාර්ග පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් ධාර්මයේ යසයෙන් ඓශ්වර්යයෙන් සැපයෙන් සම්පතින් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් නිත්‍ය සීලයෙන් උපෝසත සීලයෙන් සතර බඹ විහෙරණයෙන් සතර සංග්‍රහ වස්තුයෙන් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සදාක් මෙන් දිනු තිනු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා විංශා සතවර්ෂාධික කාලයක් අතරක් නෑනේ බුදු සසුනේ පාරමී පුරා ගැනීමට පෙරවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා. සතර ගමනේදීද සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධර්මාදාන ප්‍රතිපදාවක් සද්ධා සම්පදා සීල සම්පදා පරිවාර සම්පදා භෝග සම්පදා ආදී සම්පල් ලැබමින් පාරමී පුරා ගන්නට ජාති ජාතිත් වාසනාව වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑයි පිමිතුරන් සේවක සේවිකාවන් ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ නිමේ සැනසේ පැමිණ වදාළය අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමෘතමහා නිර්වාණ සම්පත්‍ය ප්‍රතිලාභේ පිණිසම හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු